නැයි ශීල දිනාටම <clears throat> තෙරුවන් සරණයි. අද අපි වැඩසටහනේ පළවෙනි දවසේ මේ කාලය සඳහා කාල වේලාව වේදිලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විසඳුම් වැඩපිළිවෙලක් සඳහා ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. ඒ ලිඛිත ප්‍රශ්න අනුව අපි වැඩසටහන පටන් ගනිමු. කොහොම නමුත් මම සාදරයෙන් ඉල්ලා සිටිනවා කරුණාකර තවත් වෙනත් ප්‍රශ්න තියෙනවා නම් මති මතාන්තර තියෙනවා නම් පිරිසුදු කර ගැනීම අවශ්‍ය නම් මේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඒක ඉදිරිපත් කරන්නයි කියලා. එතකොට මේ මයික්ස් ඊළඟට කතා කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ ඔබ වහන්සේ ජීව භාවනාවේදී සිට දැන් පැවිදි වීම සුදුසුය යන තීරණයේ එළඹියේ කෙබඳු අත්දැකීමක් නැත්නම් අත්දැකීම හෝ සිදුවීමක් සිදුවීම හේතු කොටගෙනද පැවිදි වීමට යම් බලාපොරොත්තුවක් ඇති අයෙකුට මඟ පෙන්වීමක් වන පරිදි පිළිතුරු ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින් මම හිතනවා මේක පිරිමි කෙනෙක් ලියාපු ප්‍රශ්නයක් කියලා. මේ වගේ දෙයක් කාන්තාවට ලියන්න තාම ලංකාවේ දිනු වෙලා නැහැ. මේක ඒ ඍජු ප්‍රශ්නයක් නිසා පිරිමි කෙනෙක් හැමදාම කාන්තාවක් වගේ තෙපර බාන කෙනෙක් බවත් පේනවා. ප්‍රශ්න දිහා බලනකොට සාධාරණයි. මොකද සාධාරණයි කියන්නේ මම පැවිදි වෙන්නත් අවුරුදු 10ක් පැවිදි වෙන අදහස මන නෙමෙයි. භාවනාවට නැත්නම් මේ ජීවිතයට ගත වෙන්න සතිය පිළිබඳ ආબોධ කරගන්නකොට 79 88 වෙනකම්ම ඔය දෙලොවක් අතර තමයි ගත කරේ. ඒිනුත් මම හිතනවා අවුරුදු 4ක් 5ක් විතර වගේ පැහැදිලිවම තීන්දුව තිබුණා කෙලවර වෙන්න මෙතනින් තමයි කියලා. හැබැයි ඒ කාලේ වුණත් අර මේ භාවනාවෙත් දියුණුවක් නැහැ කියලා කියන්නත් බෑ. සතිය තමයි මම ඒ දවස්වලත් අදත් භාවනා කියලා හිතාන ඉන්නේ. ඒ වෙලාවේදී අත තියෙන තියෙන වැඩේ හරියනවා. ඕනම දෙයක් අත තිබ්බොත් මේක රත්තරන් කිව්වොත් මං වැඩ කරපු සුද්දට රත්තරන් තමයි. ඒ තරමටම හරියනවා. ඉතින් මට තේරුණා මේ දෙක අතර මේක හරියන එකයි සතියේදී තියෙන මේ පණින්න ඕන කියන එකයි අතරේ මහා හුරස්පරස් වීමක් තිබුණා. ඊට නිසා අවුරුද්දකට විතර ඉස්සෙල්ලා අවුරුදු දෙකකට වෙන්න තිස්සෙල්ලා මම තීන්දුව කරා ඉසරවුල් බාන්න නැති වෙන්නේ. කොණ්ඩ වැවිච්චාවයි රැවුල වැවිච්චාවයි මේ දෙකේ එකකට අනාතකට ඵලයන් කියලා. ඒකෙන් තමයි ඉස්සෙල්ලාම මේ කිට්ටුවන්තිව දැනගන්න පටන් අරගත්තේ රැවුලක් කියන්නේ අවුලක් කියලා එක්කෙනෙක් කිව්වා. තව කෙනෙක් කිව්වා රෑ අවුලක් කියලා. රැවුලක් තියෙනකොට ඉතින් ඒකේ අර්ථකථන දෙන්න පටන් අරගත්තා. හැබැයි මම 79 දීම 79 ඉඳලා 82 විතර දක්වා ඔය දැන්ට සිංගප්පූරේ ඉන්න අපේ ඕස්ට්‍රේලියානු ධම්මික හාමුදුරුවෝ ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඉතින් මම විහිළුවට වගේ කියනවා මේ දවස්වල මේ වැඩේ හරියන්නේ නැහැ පැවිදි වෙන්න ඕනේ කියලා. හැබැයි මම කිසි සුදුසුකමක් ඇතුව නෙමෙයි. ඊට පස්සේ කිව්වා උඹ අද පැවිදි වුණොත් හෙට සිවුරු අරනවා. මේ චරිතය මම හොඳටම දන්නවා. කද්දාකවත් වැඩක් කරගෙන යන්න බෑ කියලා. ඊට පස්සේ මම කිව්වා ඉතින් ඔබ වහන්සේ තමයි වැරදි කාර්යය හරි නිවැරදි කාර්යය හරි ඔබ වහන්සේ තමයි මට මේවා කියලා දෙන්නේ කියලා. ඊට පස්සේ මම ඔබට උපදේශයක් දෙන්නම්. ඔබ ජීව ජීවිතය ගත කරපන්, භාවනා කරපන්. පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන දවස වෙනකන් එදා තමයි පැවිදින්න සුදුසු කල් ලැබෙන්නේ කියලා. ජීව වෙනකොට භාවනා කරන්නයි කිව්වා. පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන දණ්ඩ යනකන් අන්න එදාට ගියොත් ආයේ එන්න හේතුවක් නැහැ. ඔබ මේකෙදි අත්දකලා යන්න කියලා. හැබැයි මම පැවිදි වුණොත් ඒ ශානස් ලංකාවේ හිටියේ නෑ. මං හිතනවා ලියුමක් තකොත් තැපල් කරා. ස්තුති කළා. ඉතින් මේක ඇත්තටම මේ වැදගත් සම්දිස්ථානයක්. වැදගත් සම්දිස්ථානයක් වුණාට පැවිද්දෙන් විතරක් මොනවත් හම්බ වෙන්නේ ඒක මේ කාන්තාපක්ෂයටත් එක්ක මම මේ කියන්නේ. ඒකේ මොකුත් හම්බෙන්නේ අපි මෑණිවරු අද තුන් දෙනෙක් ඉන්නවා. සාක්ෂියට Taman ඒකට සූදානම් නැත්තම් Tamanගේ දර්ශනේ පැහැදිලි කරගෙන නැත්නම් එහෙම නැත්නම් යන්නම ඉස්සර වගේ විශේෂයෙන්ම මැද වයසේ කෙනෙක් නම් යන්නම ඉස්සලා මොකද්ද භාවනාව මොකටද මම මේ පැවිදි වෙන්නේ කියන එක දන්නේ නැතුව පැවිදුණායි කියලා නම් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. අනවශ්‍ය ප්‍රශ්න ටිකක් විතරයි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා එල්ලේ සකස් කරගන්න තෝ ගියොත් ඉතින් ඒක තමයි උඟ දිනකොට වෙන්නේ. හැබැයි මම මේ කතා කරන්නේ සාමාන්‍ය අවුරුදු 20 30 පැනපු කෙනෙක් ගැන ළමා ලදරුවෙක් ගැන මම මේ කියන දේවල් ගැලපෙන එකක් නැහැ. නොතේරෙන වයසේ පැවිදි නයිට. එයාට පැවිද්ද හරියන්නේ නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් දැන් කාලේ ගොඩ දෙනෙක් පැවිදි වෙන්නේ තමන්ගේ වගකීම අරගෙන අන්න එහෙම අරගෙන පැවිදි වෙනකොට මම නම් හිතන්නේ පරමාර්ථ වශයෙන් තමයි පැවිදි වෙන්නේ. මගේ වචනෙන් කියනවනම් මේ ආගමටද ධර්මයටද කියලා. ආගමානුකූල කටයුතු කරන ඉන්න පන්සල් වැඩ කරන ඉන්න පැවිදි වෙනවනම් මම කියනවා එපයි කියලා. sorry. මම කිට්ටුවෙන් කතා කරලා කියනවා ඕනේ නෑ ඔහොම ඉන්න එක හොඳයි කියලා. ධර්මයේ දැනගෙන පැවිදි වෙනවා නම් පැවිදෙන්න ඉස්සෙල්ලා ධර්මයේ දක්ලා තියෙනවා. මේ මේ මොකද්ද කරන්න හදන වැඩේ කියලා කේගිටිය පොතු වරින්න දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැතුව කෑවොත් කෙහෙල් කනවා කියලා කියන්න වෙන්නේ. කෙසෙල් ගෙඩි කනවා කියන්න වෙන්නේ. ඒ නිසා ඒක හරි ආධ්‍යාත්මයට බොහොම සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මම ආහනක ඇසි දෝෂයක් ඇසිද ඇත්තේ නැහැ. නමුත් ඒක නිකන් මේ හරියට විවාහ වීම සඳහා තමන්ගේ වල්ලබයා තෝරා ගන්නවා වගේ නැත්නම් තමන්ගේ ආදරවන්තයෙ තෝරා ගන්නවා වගේ දැන් කාලේ හැටියට බලනකොට ඒක දෛවපගත වෙන වැඩක් තේරු ගත්තට පස්සේ ඒ අනුව ජීවත් වෙන්න ඕනේ විශේෂයෙන්ම ලංකාවේ වගේ මුළු ජීවිතේම මේ බැඳලා ඉන්නවනම් එහෙම නැත්නම් හොඳ වැඩේ තමයි මේ බුරුමෙට ගිහිල්ලා తాවකාලික පැවිද්ද ගන්න එක නැත්නම් හොලිවුඩ් ගිහිල්ලා බඳින එක. දෙකම එකයි. ඒ වැන්දයින වැන්දයි කියලා වෙනසක් නැහැ. ඉතින් ඒකට ඉන්නවා ආයසරක් දික්කස හදනවා ආය බඳිනවා. ඒකේ නැත්තම් දැන් තියෙනවා తాවකාලික පැවිද්ද ලංකාවේ තියෙනවා. ඊළ සුමාන දෙයක් විතර ඉඳලා බලන්න පුළුවන්. බැලුවට පස්සේ හැබැයි මම මම දැක්කා මං ගිහලා මං හිතරත් අපි කොයිද දෙකන්දුවල අපි භාවනා කරානේ. එහෙදී ඒ දෙකන්දුවල වැඩපිළිවෙලේදී භාවනාව හඳුන්වා දෙන්නේ නැතුව නෙවෙයි නමුත් එච්චර තද බල විදියට භාවනාව සඳහාම නෙවෙයි යොදවන්නේ. නමුත් පොඩි මේ රසක් බලන්න පුළුවන්. ඉතින් මම මේ මෙතෙක් කියලා මම කතා කරේ අර දිගටම යාව ජීව පැවිද්ද මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන මේ වගේ එකක් කියලා. ඉතින් මේක බේරන ක්‍රමය මේකටත් මම කියන්නේ මේ සතිය ඉස්සර කරගෙන යන්නේ වෙලාවට gediya ඉදලා වැටේ. එහෙම නැතුව අමෝරාවෙන් කන්න ගියාම ඒකට කියන්නේ අමුඹ කනවයි කියලා. ගල් ගහලා කඩාන කෑවොත් අමුඹයි කන්න වෙන්නේ. එතකොට ඉදිලා නැහැ. ඉදුනොත් ගහේ තියෙන්නෙත් නැහැ. වැටෙනවා වැටෙනවා. ඒකේ ආයේ මේ වළක්වන්න කෙනෙක් ඇත්තේ නැහැ. වැටෙනාට පස්සේ ආයේ හයි කරන්නත් බෑ. ඒ නිසා ඔය විමල තකර් කියන්නේ කවුද අපේ ක්‍රිෂ්ණ මූර්තියට පස්සේ ඒ ට්‍රැඩිෂන් එක ගෙනින එක නෑ හරියට මේ අවධාරණය කරනවා අපි මේ අමුමම කණ එක ගැන. මේ භාවනා කරලා මේ මාර්ග මේ අවශ්‍ය හේතු සම්පාදනය වෙන්න ඉස්සලා අනේමට සෝවාන් වෙන්න අනේමට රහත් වෙන්න කියලා ඉල්ලා හිටනවා. ඉල්ලුවට කොහෙද හම්බෙන්නේ මේකේ? හම්බ වෙන්නේ අඹුලක්. හේතු සම්පාදනය වුණාට පස්සේ ඵල ලැබෙනවා. ඒ කිය ඒක ඉල්ලුවත් නැතත් ලැබෙනවා. පැවිද්දත් ඒ වගේම තමයි. Taman හරියට සතිය පිටවගෙන වැඩ කරනවා නම් ඒ කියන්නේ මමත් පැවිදි වෙන්න අපි මං ආවේ ආගෝස්තු මාසේ 23 88 87 අගෝස්තු මාස 23 වෙනකොට මට ලකුණක්වත් පේන්න තිබුණේ නැහැ. මෙහෙම දෙයක් වෙන්න තියෙනවා මොනවාක්වත් නැමම 100 100ක්ම යෙදිච්ච පූර්ණ විධායක නිලධාරියෙක් විදිහට පැය 24 වැඩ. හැබැයි මම දන්නවා කවදාද කැඩෙනවයි කියලා නමුත් කිට්ටුවක ලකුණක්වත් පේන්න තිබුණේ නැහැ. මාස 3කට කලින් තිබුණෙත් නැහැ. නෑ මාස 3කට වෙන්නේ මම නිලඹට ගියා. ඒ ඒව ලකුණු පෙන්නලා නෙවෙයි වෙන්නේ වෙනවා උනාට පස්සේ හිතා ගන්න බෑ කොහොමද මේ ගමන අරගෙන යන්නේ කියලා ඒක ධර්ම න්‍යායක් තියෙන්නේ ඉතින් ඒක නිසා කරන්න තියෙන තමන් හේතු සම්පාදනය කරන්න ඕනේ මම නම් දකින්නේ අඩු කරලා කියන්නේ එකයි සතිය පිටවන්නේ කියලා අප්‍රමාදීව කටයුතු කරනකොට වෙන්න තියෙන දේ වෙනවා අනිතික වෙන දෙයට දරා කියා ගැනීම හැකියාවක් වෙනවා ඊගා ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ නිවන කුමක් නොවන්නේ යනවගේ විස්තර කොට දේශනා කොට ඇතද නිවන කුමක් වන්නේ යන ගැන පැහැදිලි කළ අවස්ථාව පිළිබඳ ඊතරම් අසන්න නොලැබේ. දාර්චුරේ බාහි රාතන් වහන්සේ පිරිණි අවස්ථාවේ යම් උදාන වාක්‍යයක් ලෙස එයි ඉරහඳ නැත නමුත් අඳුරක්ද නැත අනාදි වශයෙන් කරලද සංක්ෂිප්ත කරුණු කීපයකට කීපයක් කියවන්නට ලැබුණා. උන්වහන්සේ නිවන විස්තර කිරීමට පසුබට ඌයේ ඇයිද යන්න ගැටලුවක පැහැදිලි කර දෙන්නේ ඇත්තටම නැහැ කියන්නත් බෑ. මුද්‍රජානනාසේ නිවනේ පිරිසුදු ආස්තික පැත්ත ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්නක්කය විරෝගෝ නිබ්බාන නිරෝධෝ නිබ්බාන. ඒක ඒක මේ නිවන මේ සාන්තේ මේ ප්‍රණීතේ එනම් සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදී නැතහැර දැමීම මේ විරාගයේ නිරෝධේ නිබ්බාන. එතන ආස්තික පැත්තට පෙන්ලා තියෙනවා. මොකද නිවන නාස්තික ප්‍රඥප්තියක් නෙමෙයි. විනාශයක් නෙමෙයි. ආස්තික කියලා අල්ලන්න දෙයක්වත් නෙමෙයි. ඒක නිසා නිවන අනිර්වචනීය වශයෙන් සඳහන් කරලා තියෙනවා. පද 32කින්ද කොහොදෝ නිවන ਸਰුවච්ච භාෂිතේ පවතිනවා. ඒකේ ගොඩාක් වෙලාට තියෙන්නේ ඒ ඒ කෙලෙස් ඒ ඒ දුක් පෙන්ලා ඉව නෙවෙයි කියන එක තමයි. ඒ නිසා මේ වාක්‍ය මේ ආකාශෙත් නෙමෙයි පොළවත් නෙමෙයි ගින්නත් නෙමෙයි ජලයත් නෙමෙයි හඳත් නෙමෙයි ඉරත් නෙමෙයි තරුත් නෙමෙයි මෙලවත් නෙමෙයි එලවත් නෙමෙයි කියලා දිග ලයිස්ට්ුවක් දෙනවා මේ බාහ්‍ය දාර්ශනික සූත්‍රේ. නමුත් අර මේ ඒතං සන්තං ඒතං පණීතං කියන එක ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තිනවා. තව කීප බලකම නිවන නිර්වචනය කරනකොට සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රකාශය සාමාන්‍යයෙන් ඇත්ත. හුඟක් වෙලාවට මේ නාස්තික පැත්තෙන් තමයි නිවන පෙන්ලා දීලා තියෙන්නේ. මොකද අපි අල්ලාගෙන බදාගෙන ඉන්න දේවල් වලදී බදාගෙන හිටියොත් නිවන දුරවන් වෙනවා කියලා පෙන්නන. අපි සැපයි සුන්දරයි කියලා අල්ලාගෙන ඉන්න දේවල් අල්ලාගෙන ඉන්න ඉන්න ඉන්න නිවනෙන් අපි තල්ලු වෙනවා. ඒ නිසා ඒ ඔක්කොගම නම් කියලා කියනවා මේක නෙවෙයි. මේක නෙවෙයි. මේක නෙවෙයි. මේක නෙවෙයි කියලා ලයිස්තු හදලා පෙන්නනවා. කරු ස්වාමීන් වහන්සේ දුතාංගය අනුමනවාද කුමක්ද? දුතාංග කියන එක සඳහන් කරලා තියෙන්නේ සීලයේ උත්කෘෂ්ඨ ප්‍රතිපත්තිවල උත්කෘෂ්ඨාංගයක් විදිහට දුතාංග 13ක් අපේ ශාසනයේ සඳහන් කරලා තියෙනවා. ඒකෙන් කීපයක් කර බොහෝ හුඟක් සාමාන්‍ය රැත්තන්ට පිළිපදින්න පුළුවන් ගිහියත්ව සමාලයට කරනවා. ධූත කියන වචනේ පෙන්වන්නේ මේ අපි අර ඒ දවස්වල තිබුණු මේ රයෝන් හරි නයිලෝන් හරි රෙද්දක් අරගත්තොත් ඒ රෙද්ද හොදලා වේලෙන් ඉස්සලා දෙසරක් වෙම ගසනකොට ඇඟේ දාගන්න පුළුවන් තරමට වේලෙනවා. කොටන් රෙද්ද වගේ නෙවෙයි. ඒ නිසා මෙම ගසනකොට වියලි ගතිය නැති වුණාට තෙත හිඳින්න නැතුව ගලවලා යන ගතියක් තියෙනවා. එහෙමද ඒ නිසා අපි කොටන් රෙද්දක් වුණත් වලන්න ඉස්සලා දෙසරක් එහෙම බැලේ දාන ඉස්සලා ගසනවා. අන්නේ ගැසිල්ල කියනවා දූත කියලා. ඒ ඒකෙන් අදහස් කරන්නේ ඇතුළට බැහැගත්ත කෙලස් තියෙනවා නම් පැලිරිය වල ගසා හෙලව ඇරීම. පළව ඇරීමක් තමයි දූත කෙනකෙන් සඳහන් කරන්නේ. විනාඩියක් ඈ සීද එනව සාමාන්‍ය පිටහරින කුණු අපි කියන වීතික්‍රම කෙලස් කියලා වීතික්‍රමණය කෙලස් අපි පිසහරින්නේ සීලෙන් සීලේ මාර්ගයෙන් කායික වාචිකව සිදුවෙන සතුම් මැරීම හොරගම් කිරීම කාමීත්‍යාචාරය කියන රළු කායික ක්‍රියාවල් එතනින් ගියාම බොරුව කේලම ඉස්සචන පරිසචන කියන වාචික ක්‍රියාවල් අයින් කරනවා. ඒකට කියනවා සීල ශික්ෂාව කියලා. ඉතින් ඒකෙන් අයින් කරන්න බැරි විශේෂයෙන්ම ආචාර ධර්ම වලට ගැලපෙන සදාචාරයට මේ බලපාන කෙලෙස් Taman ළඟ තියෙනවා නම් අඳුරගෙන ඒක නැති කිරීම සඳහා දුතහංග මේ සමාදන් වෙනවා. ඒ සමාදන් වෙනකොට හරියටම ඒ දුතාංගයේ සමාදන් වෙලා ප්‍රතිඵල ලැබපු කෙනෙක් එක්ක සාකච්ඡා කරලා තමන් ළඟ මුල් බැහැගෙන තියෙන කෙලෙස් මොකද්ද කියලා දැනගෙන ඒකට අදාළ දුතාංගේ තමයි රකින්නේ සාමාන්‍යයෙන් අර නිින්ද බහුල නිදිමත වැඩිකමට ඥාන ඇත්තෝ මේ සජ්ජිකාංගය වගේ මුළු රාත්‍රිය නොනිද භාවනා කිරීම කරනවා. එහෙම නැත්නම් ආහාර පිළිබඳව රසගේදී තියෙන ඇත්තෝ ගයක් නැහැට පිටිසිඟා වඩිනවා. කවදාකවත් මේ ගයක් මග හරවන්නේ දුන්නත් නොදුන්නත් පෝසත් උනත් දුප්පත් උනත් කෙපිලි වලින් පිටිසිඟා වැඩිම කරනවා. එක වේලට අඩු කරනවා. පිටිසිඟා වැඩෙන්න අරණ්‍ය සීමා මෙතන නම් සීමා එළියට පැස්සට පස්සේ විතරයි පිළිගන්නේ. අපවාවට පස්සේ පිළිගන්නේ ඒකෙත් එක මේ ඒකබත්තිකාංගය කියලා එක භාජනය පාවිච්චි කරන එක වේලයි පාවිච්චි කරන එක ආසනය පාවිච්චි කරන්නේ ඒක ඉඳගෙන ඉඳලා නැගිටින්න සිද්ධ වුණොත් ආය වළඳන්නේ නැහැ. භාජනය වෙනස් වුණොත් වළඳන්නේ නැහැ. එක වේලයි. සමහර ඒ වගේ එක එක එක එක මේ තියෙන ඇටුවම් බහගෙන තියෙන කෙලෙසේ හැටියට සිවුරු වලකට තියෙන අර මේ පංශකුල සිවුරු ඒත් මේ ඇඳුමට තියෙන ඇඳුම් මොස්තර වලට තියෙන ආශාව කපලා හරින්න සෝම් කොටක හරි විශ්කල දාතියන් සිවුරු අර ගන්නවා අනිත් වගේ දුතාංග ටිකක් තියෙන මේක වෙනමම පරිවාර පාලි පොතේ වෙනම තියෙනවා මෑතකදී ඔය තාඹුගල ආනන්දසිරි හාමුදුරුවෝ එකක් මුද්‍රණය කරා දුතාංග 13ම තියෙන අපේ සංස්ථාවෙත් මේ හරිදම් සංසලියේ තියෙන උපසම්පදා සීලය කියලා පොතේ ඒකේ මං හිතන්නේ දුතාංග 13 විස්තර වෙනවා හොඳටම විස්තර තියෙනවා විසුද්ධි මාර්ගයේ සිංහල පොත බැලුවොත් දැන් විසුද්ධි මාර්ගයේ ඉංග්‍රීසි පොත නම් නොමිලෙත් දෙනවා සිංහල පොත නම් ගන්න බෑ ඒකේ තියෙනවා දුතාංග විස්තර දුතාංග නිर्देशය කියලා ලොකු පරිච්ඡේදයක්ම තියෙනවා ඒකේ තමයි හැබැයි ඔක්කොම විස්තර තියෙන්නේ පෙළ තියෙන්නේ මේ පරිවාර පාළියේ. උපාසිකාවන් වන අපරගියගේ දුතාංග මොනවාද? මේක නම් උපාසිකාවක් කියලා තියෙන්නේ. හැබැයි මේ කතා නොකර ඉන්න එක නම් ලොකු දුතාංගයක් කියලා මම කියනවා 13ට නැති වුණාට. උපාසක මහත්තු කතා කරන්නේ නැහැ කියන එක නෙවෙයි මම මේ කියන්නේ. උපාසකම්ල තමයි කතා කරන්නේත් කතා කරනවා කියලා චෝදනා කරන්නේ. ඉතින් ඒක නිසා දුතාංග වලට නැහැ ඒක. නමුත් මම ඉල්ලා හිටනවා. ඒකෙදී පුළුවන් ඔය නේසජ්ජිකාංගේ රැට නොනිදා ඉන්න එක. ඒ කියන්නේ නිදා ගන්නවා කියන එක අදහස් කරන මේ පිටකොන්ද බිම ගෑවෙනවා කියන්නේ. නිදා ගන්නවා නිදා ගන්න මෙහෙම ඉස්සරහට නැමිලා තමයි. පිටිපස්සට හේතු වෙන්නේ ඒක නැත්තම් ඒක බත්තිකාංගේ කරන්න පුළුවන්. එක එක වේලයි දවසකට බලඳන්නේ. මුළු රෑම නොනිදා නොනිදා ඉන්නවා කියලා කියන්නේ ඇලවෙන්නේ නැහැ. මේ හොවින ඉරියව්වට යන්නේ. පාංශකූල එකත් උපාසික වශයෙන් කරන්න බෑ. උත්කෘෂ්ඨ වශයෙන් කරන්න බෑ. ඒ වගේ මේ සමහරු කාලයකට කරනවා වස් කාර්ය තුන් මාසේ සමාදන් වෙලා සුදුසු තැනකට ගිහිලා අරණ්‍ය වාසී වෙලා දන්න උපාසිකාරාමයකට ගිහිලා ඒ කාලේ වත් පිළිවෙත් කරලා තනි වේලෙන් වල සැපෙනවා රාත්‍රී නිදා ගන්න තු ඉන්නවා ඒ වගේ උපාසක මහතුරුත් ඒ වැඩේ කරනවා මේ වස්තුම් මාසෙට යෙදෙනවා. නමුත් මේ 13 මට නම් පිළිවෙලින් මතක නැහැ. ඒකද මේ විසුද්ධි මාර්ගයේ පැහැදිලි පරිච්ඡේදයක් තියෙනවා. නවංගෝපසත්‍ය සීලය විස්තර කරන්න සමාදම් විය හැකිද? අට්ඨාංගෝපසත්‍ය සීලයේම නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ පිලේපන ධාරණ මණ්ඩන කියන ටික දෙකට කඩනවා එතකොට නවංග වෙනවා අෂ්ටාංග වෙනකොට එක පදයට දානවා එහෙම නැත්නම් නච්ච ගීත වාදිත විසුක දස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ පිලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදිය කියලා දෙකට කැඩුවා මේක නවංග උපෝසත සීලය වෙනවා සක්මන් භාවනාදී අපේ හිත කුමක් අරමුණු කරගත යුතුද මම කැමති මේක මේ සභාවේ කවුරු හරි උත්තරයක් දෙනවා. මොකද මම මේක පැහැදිලිවම කොලෙත් ලියලා පෙන්නලා තියෙනවා ඊයේත් කිව්වා. ඒක නිසා කවුරු හරි කැමතිද සක්ම භාවනාවේදී හිත මොකද්ද අරමුණු කරන්න කියලා අහන ප්‍රශ්නට උත්තරයක් දෙන්න. අනුමානසේ අරමුණකින් ඇවිදිනවා කය උසවනවා තබනවා කියන එකනේ. නෑ මොකද්ද බලන්නේ? අපි අපි භාවනා කරන මොකක්ද ඈ? සතිය බලා සතිය වැඩිමත නෑ ඊට පිළිසු ඍජු නෑ එල්ලේ නෑ. කවුද ආනාපාන සතිය කරනකොට මොකක්ද අරමුණු කරන්නේ? ආනාපාන සතිය කරන්නේ හුස්ම හුස්ම ගැනීමතන එතන අරමුණ නෑ හුස්ම හුස්ම වදින හැපිල්ල තමයි අරමුණු කරන්නේ. ඒක සක්මන් කරනකොට මොකක්ද අරමුණු කරන්නේ? පය වදින. පය වදින එක එච්චර ඒක ඍජු උත්තරයක් තියෙනවා. පය පොළවේ ගැටෙන හැටි, පය පොළවේ තබන හැටි. හැබැයි ඒක නෙමෙයි මුළු කයේම අත්දැකීම එන්න පුළුවන්. නමුත් පටන් ගන්නකොට අපි යොමු කරවන්නේ පය පොළවේ තබෙන හැපෙන හැටි. ආනාපාන කරනකොට නාසිකාග්‍රේ හරි උඩු තුලේ හරි හුස්ම හැපෙන එක උදරයේ පිම්බීම හැකිලිමේදී උදරයේ සිටින පිම්බීම හැකිලිම සක්මන් කරනකොට පය පොළවේ තබනකොට පොළේ කෙටෙනවයි කියලා එකක් අපි කරන්නේ. කෙටෙනවා. ද හැපෙනවා. අනේ කෙටෙන හැපෙන එක තමයි අරමුණු කරන්න ඕනේ. ඒක මේ පිරිසුදු කරගත්තේ නැත්නම් ඔය සමාජලට දේශනාවක් අහගෙන ඉන්නකොට ඒ මූලිකම දේ මඟ ඇරෙනවා. ඒක නිසා ඒ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ තමයි අපිට තේරෙන්නේ මොකද්ද ප්‍රශ්නේ මොකද්ද උත්තරේ කියලා. ඒ නිසා මේ ප්‍රශ්න වලින් අපිට ගුණාවක් යොමුක් ලබා දෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පටන් ගන්නා විට ආධුනිකයෙකු ලෙස වම දකුණ කියා පටන් ගත යුතු බව ඔබ වහන්සේ මීට පෙර තිබූ වැඩසටහනකදී කිව්වා. දවසේ පැයක් කර පැයක් සක්මන් භාවනා කරනට මෙසේ පටන් ගත යුතුද? ඔව්. කෙටි උත්තරේ ඔව් කියන එක තමයි. හැමදාම සක්මන් කරනකොට පටන් අර ගන්නකොට වම දකුණ කියලා පටන් ගන්නවා. කරගෙන හොඳට ඒක පදන් වුණාට පස්සේ එනත්තම් වම දකුණ මට පැටලෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා විශ්වාසය ආවට පස්සේ විනාඩි 10කට 15ට පස්සේ වම කියන එක ඔසවනවා තබනවා එක පියවර දෙකට මෙනෙහි කරනවා දකුණ කියන ඔසවනවා තබනවා ඒකත් හොඳට පදන් වුණාට පස්සේ සාමාන්‍ය වචනෙන් කියනවා නම් කියන විනාඩි 20ක් විතර කියලා ඊට පස්සේ ඔසවනවා යවනවා තබනවා ඒ නිසා පටන් අර ගන්නකොට හැම වෙලාවෙම හැම කෙනාම භාවනා වැඩ පිළිවෙලේ මුලදී විතරක් නෙවෙයි යන යන පරියන්කයක් පාසා හැපීම බලන්නේ වම දකුණ කියලා. පස්සේ තමයි එසවීම තැබීම වශයෙන් කඩන්නේ. එසවීම තැබී යනකොට හැපීම බලන්න බෑ. පය තබනකොට තමයි හැපිම් බලනවා ඉස්සලා ප්‍රශ්නේ අරමුණු වෙන්නේ ඔසවනවා තබනවා කියනට එසවීමට සාපේක්ෂව තබනවා කියන්නේ මොකද්ද කියන එක ගැළපීම තමයි සිද්ධ වෙන්නේ නැත්තම් ඔසවනකොට කොහොමද යවනකොට කොහොමද තබනකොට කොහොමද කියලා කොටස් තුනකට කඩලා සංසන්දනය කිරීම තමයි ඉදිරියට යනකොට වෙන්නේ කෙසේ නමුත් උත්තරේ නම් පැයක් කර පැයක් කරනකොටත් මුලින් පටන් ගන්නකොට වම දකුණ කියලා පටන් ගන්න කියලා සක්මන පය දෙකක් එක දිගට කළහොත් එක දිගට පය හතරක් පාඩි වී සිටිය හැකිද කියන්න දන්නේ කරලා බලන එකයි තියෙන්නේ මේ මෙහෙදි මට මතකයි ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවල් වලට පය දෙක තුන එක දිගට සක්මනේ යෙදලා මේ chance පිළියරකනක් වෙනවා මම දැකලා තිනවා එක දිගට කරගෙන යන්න පුළුවන් සාමාන්‍යයෙන් නම් කියන්නේ පැයයි පරියන්ගේ පැය සක්මන පැය කියලා. මේකේ කියනවා පැය දෙකක් එක දිගට කළොත් එක දිගට පැය හතරක් වාඩි වී සිටිය හැකිද? මෙහෙම ලෝකයා ඔක්කොටම ගැලපෙන පොදු නිගමන කරන්න බෑ. ඒක අවස්ථාවක් හම්බෙච්චාම Tamanට හොඳයි කියලා හිතෙනවනම් ඒ පරිේශණය කරලා බලන්න පුළුවන්. කෙසේ නමුත් හොඳට සතිය පිහිටනවනම් කවුරුත් දිනු. ඊගා ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විට ආස්වාස් ප්‍රස්වාස ක්‍රමයෙන් සීවිගෙන යයි. තව ටික වේලාවක් යනට නොදැනෙන තරම් වේ. ඒ සමග එක් එක් ආලෝක මතුවී නැති යයි. නැවතත් ටික වේලාවකින් ආස්වාස් ප්‍රස්වාසයේ සීවම දැනේ. මේ කීපරක් මාරුවෙන් මාරුවට දැනේ. මෙහි යම් කිසි වරදක් ඇතොත් පහදා දෙමින් කාර්නිකව ඉල්ලා සිටිමි. වැරදක් නෙවෙයි තියෙන්නේ වාර්තා වෙලා තියෙනවා. හොඳයි. එකම පරියන්කයකදී මේ වගේ ආනාපාන සිවුම් වෙනවා ආය ගොරෝසු වෙනවා ආය සිවුම් වෙනවා ආය ගොරෝසු වෙනවා වෙන්න පුළුවන්. නමුත් හොඳට නිරීක්ෂණය කරුවොත් දැනගන්න පුළුවන් වෙයි. නැවත නැවත සිවුම් වෙලා ගොරෝසු වුණාට ඉස්සලා තිබුණ තරම් ගොරෝසු වෙන්නේ නැහැ. ඊට පස්සේ ආය නැතිලා ආය ගොරෝසු වෙනකොට ඒ තරම්වත් ගොරෝසු වෙන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ ගොරෝසු වීමත් තුනී වේගන තුනී වේගන තුනී වේගන යන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර තුනී වේගන යන වෙලාවේදී පළවෙනි වතාවේදී හොඳට මේ කයේ සැහැල්ලුව නීවරණයෙන් තොර බව සමහරට හිතේ ප්‍රබාස්වර ගතිය වගේ හොඳට ප්‍රකට වෙනවා. පස්සේ පස්සේ තැම්පත් වෙන වෙලාවදී එච්චරම නැති වෙන්න පුළුවන්. නමුත් අරකෙම මේ නියෝජනයක් ලාංඡනය දැක ගන්න පුළුවන්. ඒකෙදී ටිකක් තියුම් වෙනවා ආයෙ ගොරෝසු වෙනවා ආයෙ සිම් වෙනවා ආයෙ ගොරෝසු වෙනවා. නමුත් හොඳ විශ්වාසයක් තියෙනවා සිම් වුණාට ගොරෝසු වෙනවා ගොරෝසු වුණාට සිම් වෙනවා කියලා. එතකොට දිගට කරගෙන යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් කියනවා පැය ඉක්මවලා භාවනා කරන්න කරලා ඒ චක්‍ර පුළුවන් තරම් එක පරියන්ඛයක් ඇතුළත වෙන්න ඉඩ අරින්නේ කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ ආජීවට්ටමක සීලයට වඩා උසස්සයි සැලකෙන උපෝසත අටාංග සීලෙයි වචනේ සිදුවෙන පවකම් එකක් පමණකින් වැළකී සිටීමට පොරොන්දු වන අතර ආජීවස්ථාම්භ ආස්ථාංගික සීලයට සිල්පද හතරක් ඇතුළත් වීමට කරුණු කුමක්දයි අනුකම්පාවෙන් පහදා දුන මැනවි මේකෙදී සාමාන්‍යයෙන් කියන්නේ අර උපෝසත අටාංග සීලය කියන මේ මුසාවාද වේරමණී කියනට අර හතරම සංග්‍රහ වෙනවායි කිය. නොකියුවට වචනේ සිදුවෙන අකුසල කර්ම පිසුනා වාචා පරස වචන සම්පප්පලාප කියන තුනත් මුසාවාද වලටම ඇතුල් වෙනවා. ආජීවට්ටමක සීලයට අනුව ඒක හතරට වෙන් කරලා පෙන්නනවා. ඒ මේ අර්ථ වශයෙන් ගන්නකොට අටුවාර්ථේ පෙන්ලා දීලා තියෙන්නේ මුසාව දකින්න තනි වචනෙන් සියලු වචී දුස්චරිත සඳහා මේ නියෝජනය වෙනවා අඩංගු වෙනවා කියන එක. ඒ නිසා දෙකේදිම වචනය පිළිබඳ ලොකු වගවීමක් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ හිතට එන අරමුණු මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි යනුවෙන් මෙනෙහි කරන විට මෙහි ඇලීමට කිසිවක් නැති බව වැටහි. ඉන් කලකිරීමකටපත් වේ. ඉන්පසු භාවනා කරගෙන යාමට උපදෙස් ඔබ වහන්සේගෙන් කාරණික ඉල්ලා සිටිමි. මේකෙදි ඇත්තටම හිතට එන අරමුණ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන්න ඉස්සර වෙලා නැත්නම් එතන ඒකට සුදුසුකම් ලබනද තමන් හොඳට කාය අනුපස්සනාවේ එනතන ආනාපානිය නැත්නම් පිම්බි වැකිලිම කියන අරමුණ හොඳට තැම්පත් වෙනවා. තැම්පත් වෙනකම්ම අරමුණු වශයෙන් සද්ද, රූප, ගන්ධ, රස, ආස්වාද ප්‍රසවාස පිම්බි මැගලිමක ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕලාරික රූප ධර්ම අරමුණු වෙන්න පුළුවන්. නම හොඳට ආනාපානෙ ගෙවම් කරන ගියාට පස්සේ ඒ බාහිර අරමුණු නැති වෙලා හිතෙන් පමනක් එන්න පටන් ගන්නවා. වේදනාව වුණත් චෛතසික වේදනා සංඥා සංස්කාර අනේ එව්ව තමයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මේ පිට දෙයක් විදියට පරතෝ සංකල්පෙන් බලනවා. එහෙම කරගෙන යනකොට මේ ඇලීමට කිසිවක් නැහැ කියලා කියන්නේ එපා වීම ඇති උනායි කියන එක තමයි. එහෙම නැත්නම් එපා වීම නැත්නම් ඇලීමක් තියෙනවා. ඉතින් එතෙන්දි හොඳට මතක තියාගන්න ඕනේ ඇලීමට කිසිවක් තියෙනවා නම් හිත උනන්දුයි කලකිරීමක් නැහැ හැබැයි සංසාරේ තමයි. ඇලීමට දෙයක් නැහැ හිත කලකිරිලා කියලා දැන් නිවන් පාර තමයි. ඉතින් ඒක එපා වෙන්නේ මෙතෙක් කල අර හිත උනන්දු කරවන කෙලෙස් වලට තියෙන ආශාව නිසා තමයි නිසා කලකිරීමටපත් වෙනකොටම දැනගන්න ඕනේ ඒක විපස්සනා පැත්තට වැටෙන වැටෙන පාරමීක තමයි ඒ නිසා ඒ කලකිරීම එනකොට නාම ධර්මයක් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් කලකිරෙනවා එහෙම නැත්නම් එපා වෙනවා නීරසයි ඒකාකාරී කියලා එතකොට බලා ගන්න පුළුවන් මෙනෙහි කිරීම සාර්ථකව සිදු වෙනවනම් ඒ කලකිරීම වෙස්මාරු කරනවා පෙරලෙනවා නැත්තම් කපාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා මේ වහන හරිපාරට යනකොට ආනපන දිගේ මේන ආකල්ප වලින් තමයි අපි වටන්නේ. ඒ ආකල්ප දැනගත්තේ නැත්නම් ඒ ආකල්ප එනකොටම අපි ඒකට යට වෙලා නිසි ප්‍රතිකර්ම ප්‍රතික්‍රියාවක් නොකිරීමෙන් භාවනා එක තැන කරගෙන ගන්න. ඒ නිසා ඒ වෙලාවට මේ පහළ වෙන කලකිරීම ඒකාකාරීකම නීරස ගතිය අපේක්ෂාවෙන් යණ්ඩයි කියලා කියනවා. භාවනා හරියොත් මේක එන්න ඕනේ කියලා. ලෑස්තිලා යණ්ඩයි කියලා කියනවා. ලෑස්තිලා ගිහිලා එනකොටම මූල කර්මස්ථානේ මෙනෙහි කරනා වගේම මේ එන නාම ධර්ම ආකල්ප මෙනෙහි කරන්න ඉගෙන ගන්නත් නැත්නම් විශේෂයෙන්ම විපස්සනා විදිහක් නැහැ. ඉදිරියට යන්න අමාරුයි. සමතේ නම් ඒ කලකිරීමේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. සමතේ නිතරම උනන්දු කරවගෙන යන්නේ මේක පැහැදිලි විපස්සනා ගමනක්. ඒ වගේම කෙලස් කපන ගමනක්, ඒ වගේම සංසාරේ ගමනට අනිත් පැත්තයි කියලා හොඳ ලකුණු තමයි ඔය කලකිරීම මේ කියන්නේ ඥාන සංප්‍රයුක්ත කලකිරීම. නමුත් උංග දෙනෙක් ඒක එනකොටම මේ බයට වැටෙනවා. ඉලාස්ට්ලා යන්නේ නැති නිසා. ගරු ස්වාමීන් වහන්සේ කකුලේ තුවාලයක් සෑදුණේට මේ මගේ කකුලයි හිතන අතක් බය වේදනාව වැඩි නේද? මගේ කකුල නොවේයි හිතන ආකාරයේ කරුණාකර පැහැදිලි කර දෙන්න මෙතේ මේකට තුවාල වෙනකන් ඉන්න එපා කියලා කියකි. තුවාල වුණාට පස්සේ මොන බයිලාවත්තත් හරියන්නේ නැහැ. තුවාල වෙන්නේ ඉස්සෙල්ලා භාවනා කරුවා නම් තුවාල වෙනකොට මෙතන හරිසෝ බලන්න පුළුවන් තුවාලෙදී. ඒක නිසා සාමාන්‍යයෙන් කියනවා බොන මනුස්සයට උපදෙස් දෙන්න බොණ්ඩ ඉස්සලා කියන්නේ කරන්නේ. ඊට පස්සේ පොතේ දීලා වැඩන්නේ. උපදෙස් දෙනවට වැඩිය හොඳයි කට බිම උලා ගන්න එක. දෙනවනම් දෙන්න ඕනේ. ඒ වගේ තමයි මේ භාවනා කොයි එකත් අමාරුවට කලින්, වයසට යන්න කලින්, ලෙඩ වෙන්න කලින්, මරණාසන්න වෙන්න කලින් කරලා තිබ්බොත් ඇත්තටම ඔය කියන තුවාල වෙනකොටමත් සූදානම් මනසක් තියෙනවා. මේ උනාට පස්සේ මේ සඳහා වෙලාවක් නෙවෙයි. මේක උග්‍රනම් සරුවචනස් කියන වේදනට්ටයි කියලා වේදනට්ටයි කියලා වේදනන් පීඩිත කෙනාට භවණ හරියන්නේ නැහැ උපදෙස් දෙන්නත් එපයි කියලා කියනවා. මොකද භාවනා කරන්න ඕනේ ඒ අනෙකුත් බාධක නැති වෙලාවේ. ඉතින් ඒක හුඟව දෙනෙක් පෙළඹෙන්නේ නැහැ. මේ පැත්තට මොකද මේ ඒ වෙලාවේදී ජීවිතේ රස විඳිනවා. රස ආස්වාදයේ පිණිස ගත කරනවා මේ සනකලි පවත්නවා. ඉතින් ඒක නිසා මේ කකුලි තුවාලේ වෙන්නේ ඉස්සලා කරනවා නම් භාවනා කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වේදනානුපස්සනා තියෙනවා සල්ලතෝ ගණ්ඩතෝ අගතෝ අගා මාරාමිෂතු ආදි වශයෙන් මුළු ශරීරේම උලක්, ගඩයක්, කියන්නේ gediyak, එහෙම නැත්නම් තුවාලයක් මේක වනයක් කියලා සලකන්නේ කියලා. නවදොරේ වැగిරෙන කාර්වලු සහිත වනයක් විදිහට සලකනකොට තුවාලේ විතරක් නෙමෙයි තුවාලේ නැති වෙලාවේදී ඒක සලකන්නේ ඒ වගේ තමයි. ඉතින් අන්න ඒ වගේ හැඟීමක් භාවනායෙන් කල්ැතුව ඇවිල්ලා තිබුණා නම් ওই චත්තාලීසාකාර විපස්සනා ක්‍රමය කියලා ඔය රේරුකාණ ස්වාංශකෙන් පොත් ලියලා තියෙනවා ඒකේ. ඒක ඇත්තටම අටුවාවේ තමයි ගොඩක් ඔය 40 ආකාරයක් පෙන්වන්නේ. නැත්තම් 11 ආකාරයක් 12 ආකාරයක් විතරයි තියෙන්නේ. ඒකෙදී පෙළලා තියෙනවා තුවාල මුළු කයම නිරෝගී වුණත් ඒක මේ තුවාලයක් විදිහටම සලකන්නේ කියලා. වද දෙන ඔද්දල් වෙච්ච තුවාලයක් විදිහට. එහෙම නැතුව මේක පුරුදු කරන්නේ භාවනා කරනකොට තුවාල නැතිලා භාවනා කරනකොට සමහර වෙලාවට ආරමුණේ මූල කර්මස්ථානේ ඉන්නකොට එක තැනකින් ධනිස් සමාරෝක් හරි මොකක් හරි හොඳටම පුපුරු ගහන්න ගන්නවා. ඒ පුපුරු ගහන්න ගන්නකොට මූල කර්මස්ථානේ ආනාපාන ආනාපාන යටපත් කරන මේ වේදනාව ඉන්න බැරි තරමට පෙළෙන මට්ටමට එනවා නොදැරිය හැකි මට්ටම කියලා කියනවා එතකොට. එතකොට යෝගාවචරයට ඉරියව් මාරු කරන්න හිතෙනවා, දබල කාලේ යන්න හිතෙනවා. එහෙම නැත්නම් ද්වේෂය පහළ වෙනවා. ඉතින් මේක එක්කෙනෙක්ගේ දෝෂයක් නෙමෙයි කාගෙත් වෙන එක. ඉතින් එහෙම වෙනකොට පුරුදු කරන එකනට කියනවා වේදනාව දල දඬු වුණාට පස්සේ එයා බලවත් වෙන අපි වැටෙනවා. ඒක නිසා ආනපාන වුණත් කරගෙන කරන යනකොට වේදනාව කොහේ හරි කොනක තියෙනවා. අන්නේ වේදනාව ආනපාන දිහා බලනින්දදී වේදනාව වැවිලා වරින් වර වරින් වල හඳ ආවරණය කරන වලාකුළු වගේ අතරමැදි යන්න පටන් අරගන්නවා. හඳ මුවා කරනවා වගේ. ඉතින් එතකොට ප්‍රභාසරේ නැති වෙනා වගේ භාවනේ සමාධිය කැඩෙනවා. අන්න එනකොටම මේ වේදනාවේ මුල කොටස දැකගත්තොත් පේන්න පටන් අර ගන්නවා ඒක එnde ende ende ende ende ende ඝන බහල වෙලා බලවත් වෙලා ආනපනේ යට කරගත්ත වෙලාව ඉඳලා අපි යුද ප්‍රකාශ කරනවා පරාජිත හැඟුම් පහල කර ගන්නවා ඉරියව් මාරු කරන જાති කරනවා මෙන්න මේ ක්‍රියාවලිය හොඳට දැකගත්තොත් කොහොමද පුංචි වේදනාව ඉදලා මේ දක්වා නැගීගෙන එන්නේ කියලා එතකොට තේරෙනවා මේ දුක් වේදනාවක් නම් ඒක අපිට කරගෙන යන්න බැරි වෙන්නේ දුක් වේදනාවක් කියලා හඳුනනවත් එක්කම ඒක නැති කිරීමේ ආශාව වනස් හිතවිලි කියනවා මේවට විනාශ කිරීමේ හිතවිලි පහළ වෙනවා. ඒ හිතවිල්ල පහළ වුණා නම් අර වේදනාව කැඩෙන දීගේ දෙව එවනලත් අදයි වගේ පේන්නෙම නොදකින් නොපතන් කියන හැඟීමෙන් තමයි. එතකොට ඒක ගොජ දාන්න ගන්නවා. වේදනාවේ ස්වභාවය දකින්න නම් මූල කර්මස්ථානයේ බලනකොට නාසිකාග්‍රයේ ආස්වාසේ සීතලයි ප්‍රස්වාසේ උණුසුම් කියන වගේ ආශ්‍රව ප්‍රස්වාසේ වෙනස දකින්න වගේ මේන වේදනාව දිහා බලලා ඒක කපන්න වගේ එකක්ද කොටන්න වගේ එකක්ද පුච්චන්න වගේ එකක්ද අනින්න වගේ එකක්ද එක තැනකද පදාසයක්ද එහෙම යනවද හිතලා තියෙනවද කියලා වේදනාවේ ස්වභාවික ලක්ෂණ දැක්කම අපිට දවසක් වෙනවා වේදනාව හරහා බලන්න පුළුවන්. ඒක බලන්න නම් මේක පිළිබඳ අර නොදකින් නොපතන් හැඟීම බෑ. ඒ කියන්නේ ද්වේෂය තියාගෙන බෑ. නිසා දුක් වේදනාවක් ආවත් ඒ වේදනාවේ මුලැඳාක බලනවා කියලත් මේකට කියනවා. ස්වභාව ලක්ෂණ බලනවා කියලත් කියනවා. අන්න ඒක බලන්නම් උග්‍ර වේදනාව නෙවෙයි. වේදනාව හැදීගෙන එද්දිමත් ඒ වේදනාවේ ලක්ෂණ, මට කියන්නේ ස්වභාවික ලක්ෂණ කියලා දැකගැනීමේ පුහුණුව ඇති කරන්න වේදනාව පිළිබඳ ආකල්ප නොවේවා කියන द्वේෂය නැත්නම් දෝෂ අනුසය අල්ලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා සර්වඥාන්සේ වේදනාවන පස්සනාව කියලා දෙනකොට කියනවා මේ වේදනාව කියලා කියන්නේ උලක්. දෙයකට මිනිස් කලබල වෙනවා. දරන්න පුළුවන් බැරි ධර්ම වේදනාවක්. නමුත් එතනම තවත් තුලක් ඇනුනොත් නම් කොහොමඩක්වත් බෑ කියලා කියන දරන්න. දෙවෙනි උල තමයි වේදනාවටදී තරහ. නොවේවා කියන හිත. ඒ නිසා උල තියෙන තැන තවත් තුලක් කනගන්න එපයි කියලා කියනවා. එතකොට වේදනාවේ මුල් හරියේ තමයි අන්නේ විදිහට දුක් වේදනාවක් නම් ඒකට එන තරහ මේ පටිගය දැක ගන්න පුළුවන්. ඒක දැක්කොත් ලොකු පිම්මක්. ලොකු ඉදිරි පිම්මක් වෙනවා. ඒකයි මම කිව්වේ ඒක තුවාල වගේ දේවල් වෙනකොට කරලා බෑ නිකන් සාමාන්‍යයෙන් එන වේදනත් එක්ක වැඩ කරලා හිටියොත් ඒ තුවාල පිළිබඳව මේ මම නෙවෙයි මගේ නෙවෙයි හැඟීම ගන්න පුළුවන් එතකොට මේ බෝසතාන් වහන්සේ ඇසිස් මස්ලේ දන් දෙනවා මට්ටමට ගිහිල්ලා අතපය දන් දෙන මට්ටමට යන්න පුළුවන් උනේ මේකෙන් ඇතිවෙච්ච අර ප්‍රතිශක්තිය නිසා තමයි Tamanටම උනත් කැල්ලක් ගලවලා දෙන්න පුළුවන් තරමට තුවාලයකට බයක් නෙවෙයි මුළු ශරීරයේ අංගයක් වුණත් ගලවලා දෙන්න පුළුවන් තරමට ශක්තියක් එනවා. වේදනාවේ තියෙන මේ චපලකම විනාශ වෙන කුසුකම දැකපුවා. ඉතින් මෙච්චරයි තියෙන්නේ දැනට හැබැයි ලිඛිත ප්‍රශ්න. ඉතින් තව කාට හරි තියෙනවා නම් වෙනත් ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටියේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම මේ දේ කළේ කාගෙන්වත් උපදෙස් ලබාගෙන නෙමෙයි. මටම හිතුණා මේ වගේ භාවනාවක් කරන්න ඕන කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ධාතු මනසිකාරය සඳහන් කරනවා අපි කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියලා. නමුත් මම මෙතෙන්දි කළේ මගේ ශරීරය හා සමාන කෙසෙල් කඳකුත් මම අරගෙන මම හිතුවා මම දැන් මිය ගියා. මේ කෙසෙල් කඳක් මගේ මියත් පොළොවට ඉස්සරහ වැල්ලුවා. වලල ඉවර වෙලා මම කල්පනා කරනවා දැන් මේ කෙසෙල් කඳේ තියෙන්නේ ආපෝ මගේ ශරීරයේ තියෙන ආපෝ මේ දෙකම කුණු වෙනවා මේ දෙකම කුණු වෙලා මේ තියෙන ආපෝ ගතිය පොළොවට උරා ගන්නවා. ඒ සමගම තේජෝ ගතියත් පොළොවට උරා ගන්නවා. වායෝ ගතියත් පොළොවට උරා ගන්නවා. කෙසෙල් කන්දේ අවසානයේ කෙසෙල් පට්ට ඉතුරු වෙනවා. මගේ ශරීරයේ කෙස් ලොම් නියපොතු දක්ෂරිත හිස්කබල සාහට සැකී ඉතුරු වෙනවා. ඒ දෙකත් පටවි ධාතු වශයෙන් අන්තිමේදී දිලාපත් වෙලා පොළොට එකතු වෙනවා. ආවැක් ගිහිල්ලා මෙතන හාරලා බැලුවම මෙතන කිසිම දෙයක් දකින්න නැහැ. ඉතින් මේක මම ඇත්ත වශයෙන්ම මම ඔය වික්මක්ෂිකාර පවත්වාගෙන ගිය කාර්යයක්. හැබැයි මගේ හිතට ලොකු සමාධියක් ඇති වුණා. ඉතින් මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මේ දේ මෙහෙම කරන එක හොඳද නැද්ද කියන එක. මේ පරීක්ෂාවට දාන්න පුළුවන් එහෙම පුරුදු ක්‍රමයට සමාධිය ඇති කරගෙන ඊට පස්සේ ආනාපානට දාන්න. ආනාපාන දැම්මට පස්සේ ආස්වාද ප්‍රසවාස පිළිබඳ වෙන්දට වැඩිය හොඳ පිරිසිදු සංසුද්ධියක් කැන්දී ගලපීර වගේ විශ්වාසයක් එනවනම් පිරිසුදුකමක් එන අර සමාධිය වැඩක් කරලා තියෙනවා. ඒ සමාධිය නිසා ආනාපානට දාගන්නවත් බැරි තරමට එක්ක ඔය සමාජයට කැමැත්තක් එහෙම නැත්නම් හිතේ එකලස් භාවයක් නැත්නම් හරි සැක කරන්න වෙනවා මේකෙන් මේකට උදව්වක් වෙලා තියෙනවද නැද්ද කියලා. ඒ නිසා යම් කිසි ක්‍රමයකට ඒ වගේ ධාතු මනසිකාර හරි එහෙම නැත්නම් මරණානුස්සතිය පැත්තට හෝ දාලා ලාභයක් තියෙනවා නම් හොඳම දේ තමයි ආරක්ෂක භාවනාවෙන් පස්සේ මූල කර්මස්ථානට දාන්න ඕනේ. ආනාපාන දැම්මට පස්සේ ආනාපානයේ හොඳ හිත අල්ලන ගතියක්. යකඩකට කාන්දමක් හැල්ලුවා වගේ අල්ලන ගතියක් තියෙනවා නම් ආනාපානෙත් හොඳට විස්තර ආස්වාසි මෙහෙමයි ප්‍රස්වාසි මෙහෙමයි මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා විස්තර පේනවනේ. එහෙනම් අර සමාධියේ ප්‍රයෝජන තියෙනවා කොහොම හරි සමාධියටත් ඉස්සලා සතිය පිටලා තියෙනවා. ඒ නිසා මේ වගේ දෙයකින් අපි හිත තනවාඩලා කරන්නේ මූල කර්මස්ථානට දාලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ඇතුලේ දෙයක් නෙවෙයි මගේ අම්මට වෙච්ච දෙයක් මම අහන්නේ අම්මා මම ගියාම අසුබ භාවනාවෙන් කරනවා දවසක් දවස් දෙකක්ම එයා එහෙම කරගෙන යන්නේ හැබැයි පිළිසිඳගත් දවස් ඉඳලා මෙනෙහි කරනවලු එහෙම වෙලා කරගෙන ඉන්නකොට මම හිතන්නේ යා කියන විදිහට පැය දෙකක් ඉන්නවා ඇති. ඉතින් මේ නාංගලාට කියනවලු එයා ඇවිල්ලා මම දැන් මේ මගේ මිනිය වලලන්න මගේ කො මොකක් හරි කරන්න මේ මට මේ මම දැන් මිනිය කඩ ගහලා මට අමාරුත් එක්කලා ඇයි මගේ මේ මිනිය මොකක් හරි කරලා දාන්න මේ පියාගෙන ඉන්නේ මොකටද කියලා ඒගොල්ලන්ට කරදර කරනලු විද්‍යට හේතු වෙලා ඇවිල්ලා ඒ ඒ වෙනකොටත් එයා මැරිච්ච කෙනෙක් හැටියට තමයි එතන කියවන්නේ දැන් දෙපාරක් මෙහෙම කියවලා තියෙනවා ඒ මොකක් නිසා දෙහෙන් වෙන්නේ මට එච්චරම චිත්‍රය පැහැදිලි නෑ මට තේරෙන තාලෙට අම්මා කියන්නේ භාවනා කරනවා කියලා. භාවනා කරලා ඇඳේ ඉඳගෙන නිදාගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්නේ. යම් කිතනකට ගියාට පස්සේ කෑක දොඩවන්න පටන් ගන්නවා. ළඟ ඉන්න අයට කියලා තියෙනවා ඒක මිනිහක් විදිහට සලකලා මේ වලල දාන්නේ ඇත්තයි කියලා. අම්මම ඒක එහා මෙහා කරලා කියනවලු මේ මං දැන් මේ මිනිහට කර ගහලා මට හරි අමාරුයි. මේ මේ මේ මගේ මේ මිනිහ මේ ගිහින් දාන්න මෙතන මොකටද තියාගෙන ඉන්නේ? ඒව මේව කියලා කියනවලු. ආ කියන්නේ අම්මා කියනවා දැන් ඒ වුණාට මිනිහකට කර ගහගෙන ඉන්නේ කියලා. ඔව් එයාගෙන්ම මිනිහ යාම උතනවා කියලා. ඔව් එතකොට ඒ කියන වෙලාවේදී 100කින් නෙවෙයි කරන්නේ. 100 තියෙනවා. ඒ 100 නෑ. ඒ වෙලාවේ 100 නෑ. ඔව් එතකොට එකම එකම දෙයයි ප්‍රශ්න තියෙන්නේ අම්මා භාවනාවක් ඉන්නවා කියලා කියන ප්‍රකාශය ඇත්තද නැද්ද කියන එක විතරයි බලන්න තියෙන්නේ. ඊටු ටික නම් අපිට තේරෙනවනේ. ඊටු ටික මොලේ නරක වුණාට පස්සේ හීනෙක අවුල් වුණාට පස්සේ හීනෙන් කතා කරන මිනිස්සු ඕක කරනවා. හැබැයි ඉතින් හැබැයිම ඇවිල්ලා විත්තිට හේතු වෙනවා කියන්නේ. විත්තිට හේතු වෙලා ලැබිලා කියන්නේ. කවුද කියන්නේ? අම්මා. හැබැයින් ඇවිල්ලා නිදාගන්න නෙවෙයි. නෑ. ඒක තමයි ඒ හැබැයි එන වෙලාවේදී භාවනාවක් කියලා අම්මා කිව්වට අපිට තියෙනවා ඒක විවේචනාත්මකව බලන්න භාවනාවක්ද කෙරෙන්නේ කියලා. නමුත් අර වෙලාවේ කතා කරන එක විකාරයක් බව අම්මට නොතේරෙනවට අහගෙන ඉන්න අපිට උනත් තේරෙනවනේ. ඒ නිසා භාවනාවකට පටලවා ගන්න නැතුව සාමාන්‍ය මේ මේ අසහනයක් තියෙන ලෙඩක් තියෙන කෙනෙකුට වගේ සලකලා පිළියම් කරන එකයි තියෙන්නේ. කොච්චර විතර වයස්කාරයේද? ඒ වයස් වෙනකොට ඔය ඩිමෙන්ෂියා හරි මොකක් හරි එකක් තියෙනවා නම් මේ කෙටි ආසන්න මතකේ නැති වෙනවා. නැති වෙච්චාම ළඟ ඉන්න අයට වෙන්නේ නැහැ දකන් කියලා කතා කරනවා. ඒ වගේ දේවල් වෙනවා විසර. ඕක තමයි පටලවාගෙන තියෙන්නේ. භාවනා කරනවා කියලා කිව්වට ඔය ඔතන ඉන්න වෙලාවේ තියෙන ඔය කියන වාතාවරණය අරදී පැහැදිලිව පේනවා. මොකද්ද මේ විලෝපනයක් වෙලා තියෙනවා කියන්නේ. ඒක නිසා මේ වයසේ ඉනකොට එච්චරම ඔය 84ක් වෙනකොට නම් එච්චර මේක මහා ලොකුට ගණන් ගන්න දෙයක් ඇත්තේ නෑ. මම දන්න වචන වලින් තමයි මම කිව්ව ඔය ඩිමෙන්ෂියා වගේ රෝග තවත් මොකක්ද එකක් තියෙනවා මේ ළඟදී ඉන්නලා වටේ හරියට වැඩි එක. 60 පෙන්නට පස්සේ වයර් මාරු වෙනවා. මාරු වුණාට පස්සේ ඉතින් එක එක જાති කරනවා. කරනවා කියවට කායික වශයෙන් කිසි දෝෂයක් නෑ. මානසික වශයෙන් යම් යම් වෙලාවවල ඒ වගේ කටයුතු කරන්න යනවා. ඉතින් ඒක දක්ෂ උපස්ථායකව ලව්වා උපස්ථානය කරන්න ඕනේ. නැත්තම් සමාඩ තමන්ට හානි කරගන්න වැඩක් කරනවා. සාමාන්‍යයෙන් කලබල කරන්නේ සාමාන්‍යයෙන්ම මේ කාට කරදර කරන්නේ නමුත් පේන්න තියෙන ආසන්න මතකේ ගිහිල්ලයි කියලා. ඒ නිසා මේ මේ ඒවට තියෙන වෙනමම ඔය වයසට ගිය අය සැලකීමේ වෛද්‍ය ශාස්ත්‍රයේ වෙන ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා ඉන්නවා. ඒගොල්ල දකින්නකොටම දන්නවා මේකයි ලෙඩේ කියලා. නැත්නම් ඒකට ස්පෙෂලායිස්ට් උපස්ථායකයෝ ඉන්නවා. ඒගොල්ල දන්නවා මොකද්ද කරන්න ඕන කියලා. නමුත් gedara කට්ටිය කරනවා ගණන් ගන්න නැතුව සාමාන්‍යයෙන් අම්මට සලකන එක සලකගෙන ඉන්න එක තමයි මම දන්නේ. මේ එතකොට එයා ඒක කෙරුවට gedara මිනිස්සුන්ට එච්චර ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් ඉන්නේ මැරිලයි කියලා හිතලා අර කිරියාම්ගේ පණ යන කතාව තමයි. අර හත්සරයක් පණ ගියේ ඔළුව සීතල වුණා නම් කකුල් දෙක සීතල වුණා නම් එතනම වැටෙනවා. වැටලා කට්ටියට බයින. මම මැරිලා මේකට සලකපල්ලා. අහලා තියෙනවනේ මේ කතාව. හත්පන කියලා තියෙන පුංචි කාලේ තිබුණ ඔය වගේ තමයි. ඉතින් අපිත් 84ට යන්න ඉඩ තියෙනවා. බැරි වෙලා හරි ලෙඩක් නැතුව හිටියොත් 84ට වෙන. එතකොට හිතාගන්න ඔන්න ඉවර වෙන තැන ඔතන තමයි. මම තියනවා කියනකොට දකුණ තියන්නේ. පණ තියනවා කියනකොට මැටලා තියෙන්නේ. ඒ වගේ වයර් මාරු වෙනවා කියලා තමයි කියන්නේ දැන් කාලේ ඉන්න කොල්ලෝ උකට. හැබැයි නොසලක හරියොත් නැහැ. දැන් ওই ධම්මසුනිත හාමුදුරුවෝ ගිහිල්ලා තියාන අම්මට උපස්ථාන කරනවා අම්මා කියනවලු මේ ඉස බාලා ඉන්න ඇටෙන්ඩන්ට් එන්න කියන්නේ කියනවා. පුතා බව දන්නේ නැහැ. අල්සයිමර් ඔය ඔය නැත්නම් අනිත් එක මොකද්ද මම කිව්වේ ඉස්සෙල්ලා ඩිමෙන්ෂියා. ඉතින් ඒ වගේ දෙයක් ආවට පස්සේ කිසිම ප්‍රශ්න නැහැ. ඇඟේ කිසිම ලෙඩක් නැහැ. ඉතින් දොස්තරලා මොන මොන හරි බෙහෙත් දෙනවා. නමුත් අර ගෙදර උපස්ථායකෝ තමන්ගේම සහෝදර සහෝදරියෝ අක්කලා මල්ලා පේන වෙන විදියට කලබල කරන්නේ නැහැ. ඉතින් ඒ ගණන් ගන්න තු වෙන්නේ එකයි තියෙන්නේ. ඒ ධම්මසනෙත් කිව්වේ මගේ කට වඳ නැතිකමට කිව්වේ සුමාන දෙකකින් ඉවර වෙයි කියලා. මොන සුමාන දෙකක්ද? දැන් මාස දෙකකටත් වැඩි. තාම උපස්ථානෙත් කරනවා හොඳට ඉන්නේ. ඒ හොඳට ලඟ වෙලාගේ අවශ්‍යතාවයන් හොල බල දුන්නට පස්සේ අර ටිකක් අර මේ අරම කියනවා හැන්ද වෙනකොට හොඳයිලු. උදේවරුේ තමයි අමාරු තියෙනවා කියන්නේ. සමහරට හැන්දාට අමාරු උදේවරුේ හොඳයි. ඒ වගේ මේ භාවනා කරනවා කියන වචනේ ප්‍රකාශයෙන් අයින් කරන්නේ. අයින් කළා මේ වගේ වයසට ගිය ලෙඩෙකුට සලකන සැලකිල්ල සලකනවා. සමහරු කියනවා ওই ඩිමෙන්ෂියා වගේ දේවල් වලට එනවයි කියලා මේ ඇමරිකාවේ ස්කෝල් වල දෙනවා පොඩි ළමයින් තනිව මේ කීකරු කරන්න කියලා මේ බේතක්. මට බේතේ පද නම මතක නැහැ. පොඩි ළමයි වැඩි දඟලනවා නම් එහෙම සප්‍රෙස් කරන්න දෙනවා ඒක. ඉස්කෝලේ යනකොට දුන්නට පස්සේ ටික 60 වෙනකොට ඒ ළමයිට ඩිමෙන්ෂන් එන්ඩිඩි තියෙනවා කියලා දැන් කනෙක්ෂන් එක හොයාගෙන තියෙනවා ඒ නිසා මේ දවස්වල දෙමාපියෝ සෑහෙන ප්‍රොටෙස්ට් කරනවා මේ ළමයි ගේම ගෙදරිනකොට කරදරයක් නැහැ ඒ නිසා බෙහෙත් දෙන්න එපයි කියලා විවස්ථාව හැටියට දෙමාපියෝ විරුද්ධ වුණොත් දෙමාපියෝ යන්න ඕනේ සයිකියාට්‍රිස් කෙනෙක් ගාවට. ඉගෙන දෙමාපියන්ගේ තොලිය හොඳ නැහැ. ඒ නිසා හැම ළමයෙක්ම මේ පාඩම දිහා බල කලුලෑල දිහා බලන්නේ නැතුව මෙහෙම මෙහෙම කර කර හිටියොත් ඉතින් පෙත්තක් හම්බ වෙනවා. මේ පැත්ත බලන හිටියොත් පෙත්තක් හම්බ වෙනවා. ඒ පෙති ගන්න ළමයි 10 දෙනෙක් වැඩි නම් පන්ති 10ට බැන්නම් ටීචර්ට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. ඉතින් අමාරු පන්තියක් කිය. එහෙම පන්ති 130ට වැඩනම් ඉස්කෝලේ ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා සියලු දෙනාම බලා ඉන්නවා ළමෙක් දඟලනකම්. මට මතක නැහැ රැටලින්. රැටලින් තමයි බේත. අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඉතින් දැන් කනෙක්ෂන් එක හොලා තියෙනවා ඩිමෙන්ෂියා රැට්ටින් අතර සම්බන්ධය. අය ඇලුමිනියම් භාජන වල කැම කණයිගේ දී මේකේ සම්බන්ධතාවයක් හොලා තියෙනවා. මේවා තාම මේ සොයා ගැනීම පමණයි යන්තම් ඒ කියන්නේ ප්‍රොපෝසල්ස් යෝජනා පමණයි ඉස්තිර කරලා නැහැ. ඒ නිසා දැන් ශීඝ්‍ර වැඩි වෙනවා. වෛචරිකී પરම්පරාවේ මේ ආසන්න මතකේ නැතිවීම ශීඝ්‍රයෙන් වැඩි වෙන පටන් ගන්න තියෙන ওই රෝග දෙක නිසා. ඉතින් ඒ නිසා බටහිර නම් හරියට තියෙනවා ඒකට උපස්ථායකයෝ. ඒ වගේම විශේෂ වෛද්‍ය මේ අංශ තියෙනවා. ඒ වැඩිහිටියන්ට උපස්ථාන කිරීම සදාම. මේක නම් ඇත්තට වැඩිහිටිකම නෙවෙයි. මානසිකව මේ මොලේ ඇතිවෙච්ච මොකද්ද ඒක මානසික රෝගයක් කියන්නත් බෑ. මානසික තත්ත්ව කියලා තමයි කියන්නේ. නහයෙන් තමයි ආහාර තපන්නේ. ඒ වගේ දෙදෙකුට ඇත්තම ඒගොල්ල ඒගොල්ල විඥානේ කොයි ස්ථානයකදී කියන්නේ. කියන්නේ තාම සිහිය නැහැ ඇත්තට. ඒක ඒක පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සයා මලයි කියලා කියන්නේ හෘද වස්තු නතර වෙච්චාමද මොලේ නතර වෙච්චාමද කියලා. වෛද්‍ය විද්‍යානුකූලව තාම කියලා නැහැ. නිසා සමහර ඇමරිකන් ප්‍රාන්තවල මොලේ ක්‍රියා කරේ නැත්නම් මැෂින් එකෙන් ගලවන මැරෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මැදි මැරුමකට යන්නේ තව සමහරගේ හෘද වස්තු නතර වුණා නම් මැෂින් එකෙන් ගැලවෙවට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා එක එක ප්‍රාන්ත ප්‍රාන්තවල මරණය නිර්වචනය කරනකොට වෛද්‍ය මත අනුවයි දැන් යන්නේ. ඇත්තටම ලෙඩා නෙවෙයි මැරෙන්නේ වෛද්‍යවගේ සහතිකෙන් තමයි තීන්දුව වෙන්නේ. සෛත්‍යවරයා කියනවා මෙයා මැරෙනවා කියලා. ඉතින් ඒකෝට ලෙඩා සාම සමහරලාට අර වගේ කෝමා එක වගේ ඉන්නවා බ්‍රේන් එක වැඩ කරන්නේ නමුත් ආහාර දිරවනවා මූත්‍රා පිට කරනවා ඒ වගේ කටයුතු තියෙනවා ඉතින් කොහොම හරි බලාන හිටියොත් ඒක නාට පේනවා මෙයා ජීවත් වෙන බව ක්‍රියාකාරකම් නැහැ ඒ කියන්නේ ආයුෂ්මේ තියෙනවා ආයුෂ්මේ තියෙනවා දැන් දැන් මහත්ය ප්‍රශ්න යන්නේ මේ වගේ ලෙඩකේ විඥානය කොහෙද තියෙන කියලා දැන් හයිය හත්ති තියෙන අපේ කොහෙද විඥානය තියෙන්නේ ලෙඩ වෙන්නේ ඉස්සර වෙලා ඒත් කියන්න දන්නේ නැහැ අහවල් තැන තියෙනවා අහවල් එක නැති කරොත් විඥානය නැති වෙනවා කියලා එහෙම සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැහැ කියන එක නෙමෙයි තියෙන ස්ථාවර කළා නැහැ. ඒ නිසා අරක වෛද්‍ය විද්‍යාවට විශාල ප්‍රශ්නයක්. යුතනේශාවල මරණය කියන්නේ මොකද්ද කියන එක. මොළේ නැත කරපේකද නැත්නම් හෘද වස්තු නැත කරාද කියන එක තාම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රාන්තයේ පවතින වෛද්‍ය විද්‍යානුකූලව මේ එහෙම නැත්නම් නීතිමය ප්‍රශ්නේ තමයි බලපාන්නේ. ලෙඩාටවත් ඥාතියින්වත් කතා කරන දෙයක් නැහැ. ඒක වෛද්‍යවරු තීන්දුව කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රජානන වහන්සේ දේශනා කරන කියන විදිහට හෘදේ වස්තුවේ අඩකටක් පමණ දේ ධාතුව තුළ පිට පිටවලා තියෙනවා කියන කාරණයක් එක්ක දැක්කොත් ඔක කොයි විදිහට ගලපගන්න පුළුවන්ද? එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. ওই අවුරුදු 1000කට විතර පස්සේ අටුවාචාරින් වහන්සේලා ආචාර්ය මතවලත් අන්තිමටම දාලා තියෙනවා අඩපතක් පමණ හෘද වස්තුවේ ලේතිනවා කියලා. ඒක බුද්ධ වචනේ නෙවෙයි. ඔව් ආචාර්ය මත පෙන්නලා එකක්වත් පෙන්වන්න බෑ. අන්තිමටම කියනා මේ හෘද වස්තුවේ වෙන්න පුළුවන් කියලා නිකන් අනුමාන කරනවා. ඒක නිසා ඒක බටහිර වෛද්‍ය විද්‍යාව හැටියට හුඟක් කාලවට ඒක අභියෝග කරනවා මොකද හේතුව සම්පූර්ණ මනුෂයාගේ ලේ වෙනස් කරන්න මනුෂයාගේ චරිත වෙනස් වෙන්නේ නැහැ. හෘද වස්තුව සම්පූර්ණයෙන් වෙනස් කරත් මනුෂයාගේ චරිත වෙනස් වෙන්නේ නමුත් මොලේ මොන විදිහකින්වත් වෙනස් කළොත් මනුෂයා ජීවත් කරන්නත් බෑ. වර්ධවත් වෙන් කළා අයන් හට් එකෙන් දුවන්න පුළුවන්. දුවට පස්සේ මනුෂයාගේ චරිත ලක්ෂණ වල වෙනසක් වෙන්නේ. රුචි අරුචිකම් වල ලෙඩ සනිපුණාට පස්සේ වෙනසක් වෙන්නේ. ඒ කියන්නේ මේක එච්චරම වැදගත් එකක් නෙවෙයි කියලා ඒ මේ වෛද්‍ය විද්‍යානෝලව මේ තර්ක කරනවා මොලෙන් අයින් කරලා ජීවත් වෙච්ච කතාවක් තාම නැහැ. මොලේට මේ කෑලි එකතු කරන්න පුළුවන් ගතියකුත් නැහැ. ඒක වෙනමම කුරුම ගෙඩියක් වගේ කට්ටක් ඇතුලේ තියෙන සම්බන්ධ වෙන්න බැරි නිසා. නමුත් අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා දැකලා තියෙනවා මේ හොඳ සජීවී කෙනෙක්ගේ ග්‍රේ මැටර් එක මැරිච්ච ගමන් ඔලින් අරගත්ත ඒ මේ ලොඳ කියලා කියන්නේ සිංහලෙන් කියන කෙනවා ලොඳ කියලා ඒ ඉන්ජෙක්ෂන් බටින් අරගෙන තව අල්සයිමර් තියෙන කෙනෙකුට ගැහුවට පස්සේ අල්සයිමර් කට්ටියක වෙන්නේ ඒ වගේ වේලෙන ගතිය. ඒවා ඒකට බඩ් කරන්න පුළුවන් ගතියක් තිබිලා තියෙනවා. මොලේ ග්‍රේ මැටර් එක එක්කෙනෙක් කියන්නේ කෙනෙකුට හයි කරන්න පුළුවන් ගතියක් මෙක්සිකන් කාරෙක් try කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරනවා මොලේට යමක් දාන්න පුළුවන් කියලා. ළඩ වෙන කෙනෙකුගේ තව කැලක් දාන්න පුළුවන් කියලා. නමුත් ඒකෙන් කොච්චරක් ඒකෙන් පුද්ගලයාගේ චරිත වෙනස් වෙනවද කියන එක ඒ පරිශන තාම එච්චර දුරදිග ගිහිලා නැහැ. සාමාන්‍යයෙන් තේරවාදී අටුවාව තමයි ඔය හෘද වස්තුවේ මේ හිත තියෙනවා කියන උපකල්පනය කරන්න. ඒකත් මේ ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච එකක් නෙවෙයි පසු කාලීන අටුවා යුගයේ අභිධර්ම යුගයේ වෙච්ච අදහසක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ අදහස් පැහැදිලි කර ගන්න අහන්නේ දැන් සත් ලෝකයේ මනුස්සක් සත්වයෙක් මේ සත්‍යයට මම හිතනවා ජීවිතය මගේ ආරක්ෂාකාරිය පවත්වාගෙන යාම තමයි මේ ඇස කන නාසය දිව මේ ස්පර්ශ මනස දීලා තියෙන්නේ. නමුත් අපි හිතනවා අපිට මේ ඇස ලැබිලා තියෙන්නේ පුළුවන් තරම් රූප බලන්න කියලා. ඇස නොතිබුණා නම් අපිට අපේ ජීවිතේ පවත්වාගෙන යන්න හරි අසීරුයි. ඒ වගේම අපිට යම් යම් අනුතුරු වෙනකොට ශබ්ද දැනගෙන ඒ අනුතුරු වලින් බේරිලා ජීවිතේ පවත්වාගෙන යන්න තමයි කන දීලා තියෙන්නේ. ඒ වගේම නාසය දීලා තින්නෙත් යම් විස වායු වගේ දේවල් දැනගන්න. ඒ වගේ මේ ස්පර්ශය වුණත් එහෙමයි මම හිතන්නේ. එතකොට මේක අපි දැන් හිතලා තියෙනවා මම හිතන හැටියට මේක අපිට දීලා තියෙනේ පුළුවන් තරම් මේ තෘප්තිමත් කරගන්න කියන මෝඩ අදහසක් අරගෙන අපි කටයුතු කරනවාද කියන එක මට වෙලාවට හිතෙනවා මිනිස්සු මේ මේ විදිහට මේ කටයුතු කරන්න කියලා. ඇති උදු මති තමයි මේ වගේ මත මත මත ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් අපිට ඒ මිනිස්සුගේ ජීවත් වීමේ පරමාර්ථය මොකක්ද කියන එක ඇත්තට මේ මිනිසයාගේ වගකීමක්ද ඒ මිනිසා එක දත යුතුයමද දන්නේ නැතික වැරද්දක්ද විවිධාකාර ප්‍රශ්න තියෙනවා. තාම කාටවත් කියන්න බෑ අයි අපි ජීවත් වෙන්නේ කියලා. මොකක් සඳහාද ජීවත් වෙන්නේ කියන එකේ පරමාර්ථය මොකද්ද ජීවත් වෙන එකේ තේරුම. එහෙමනම් මිනිස්සෙක් කියලා ජීවත් වෙන එකයි තිරිසනෙක් කියලා ජීවත් වෙන එකේ අතර වෙනස මොකක්ද? තිරිසනෙකුත් ඉන්නවා බ්‍රහ්ම ලෝකෙත් ඉන්නවා ඇස් නැති සත්තු. මේක සම්පූර්ණ ජීවත් වෙන. ඒ වගේම කණින් වැඩේක නම් නැතිව හොඟක් අඩුයි. ඒ වගේ යම් යම් ඉන්ද්‍රිය නැතුව ඉතුරු ඒ වගේ වැඩ කරගෙන සම්පූර්ණ ඒ පරිසරයට අනුව ජීවත් වෙන සත්තු ඉන්නවා. ඒ නිසා ජීවත් වීම කියන්නේ සමුදු පරිසරයෙන් ආරක්ෂා වීම සඳහාමද නැත්නම් ජාතිය බෝ කිරීමද එහෙම නැත්නම් අනුන් යටපත් කර ගැනීම survival of the fittest කියන එකද මේ ඉඳුරන් දීලා තියෙන කියන එක ඒව සාමාන්‍ය ජීව විද්‍යාත්මක සාධක විතරයි. ඉතින් ਸਰවඥාන්සේ කියනවා පෘථග්ජනයෙකුට මේ ප්‍රශ්නය ප්‍රශ්නේ නැගෙන්නෙත් නෑ උත්තර දෙන්නත් බෑ. ඒක නිසා මේ උපන්නාට මේ ලෝ වෙනවා විලා මිසක්කා අහවල් දෙයට ජීවත් වෙනවද කියලා කියන්න බෑ. ඒක හොඳට තේරෙන්නේ මරණයට පස්සේ කල්පනා කරන්න පුළුවන් නම් කියනවා. මරණයට පස්සේ හිතා ගන්න පුළුවන් නම් මේ කරපු සෙල්ලම් වලින් මරණයෙන් පස්සේට තියෙන සම්බන්ධේ මොන්නම සම්බන්ධයක්වත් නැහැ. දැන් මේ ඉන්නකම් අපි අර දේ මේ දේ සඳහා සටන් කරනවා අරක ලබා ගන්න මේක ලබා ගන්න හදනවා ඔය මරණ චිත්තක්ෂණය ඊට පස්සේ කල්පනා කෙරුවොත් මේ දේවල් වලින් ඔය කොච්චර දිනුවත් අරකට මොනම සම්බන්ධයක් නැහැ ඊට පස්සේ ආපහු එන්න පුළුවන් වුණොත් ලෝකෙට එහෙම ආපහු මිනිසුන්ගේ අර මැරිලා ඉපදුනා වගේ කියන ලක්ෂණ තුනක් තියෙනවායි කියනවා සියලු දෙනාටම ආවේනික heart attack වෙලා ආය පණ ආපු මැරිලා උපන් අයගේ කවම කවදාකවත් ප්‍රාණියෙකුට වෛර කරන්න නැතුව ඊට පස්සේ කවදාකවත් Tamanට Taman කාලකන්‍යයි කියා ගන්න තුරු ඊට පස්සේ. කොච්චර වයසට ගියත් මේ මිනිස්සයා ප්‍රගමණය ගැන අමතක කරන්නේ නැතිව. තාම නව නිර්මාණ වලට උනන්දු ගතියක් තියෙනලු heart attack එකකින් පස්සේ පණ අපු මිනිස්සු. මොකද මේ මිනිස්සයා දන්නවා මේ අනික් කරන සෙල්ලම් වලින් මොනම දෙයකින් සම්බන්ධයක් එතෙන්ට නැහැ කියලා. ඉතින් ගිය කට්ටිය බොහොම කලාතුරකින් ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු අයගේ 140ක ප්‍රකාශන බොහෝම සමානයි කියලා කියනවා. ඒ කියන ප්‍රකාශන භාවනා කරලා නෙවෙයි ඒක හා සමාන අත්දැකීමක් ලැබලා තියෙනවා. ඒකත් එක බලනකොට මේ ජීවත් වෙනවා කියලා කියන්නේ අපි මේ ස්ත්‍රී භාව පුරුෂ භාව පැවිදි භාව උපවිදි භාව මේවල මේවයි කිසිම හරපද්ධතියක් නැහැ චිත්තක්ෂණේ මරණයෙන් එහාට. ඒකේ ඉඳලා මේක දිහා බලනකොට කුමන නැටුම් කෙලි කවට සිනාදා. උපන්නාට මේලෝ වැන්නවා විනා මිසක්ක වෙන මොන මගුලක්වත් ඇත්තේ නැහැ. අපි ඉන්නකන් නම් දත කහගෙන ඊර්ෂ්‍යා කරගෙන নানা ප්‍රකාර අර්ථ දෙන්න හදන අය ඔක්කොම මානසික රෝගයකින් ඇති වෙන ඵල මිසක් අපිට අපි කියන්නේ කවුද මම කියන්නේ කවුද මොකටද මම ජීවත් වෙන්නේ එහෙම නැත්නම් මොකද්ද ජීවිතේ නියම ප්‍රගමණය කියලා මනින්න උපමානයක් හෝ හරිපාරේ යනකොට මම හරිපාරේ යන කියලා දැනගන්න ක්‍රමයක් හෝ වැරදි පාරේ යනකොට වැරදි පාරේ කියන දැනගන්න ක්‍රමයක්වත් නැහැ එනිසා ඉන් මෙහාට ඔය කරන දේවල් නිකන් චින්තා චින්තන චින්තන එව නැතුව මේ මොකක්වත් කෙලවරක් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. කවදාකවත් කෙලවර කරන්න බෑ. විඥාණයට කවදාකවත් බෑ විඥාණයට උත්තර දෙන්න මේ සේරම විඥාණය විශ්ින් කරගෙන යන මේ වැමෑරීම් තමයි තියෙන්නේ. අපි මේ අපි විශ්වාස කරනවානේ සමාජයේ මේ දීර්ඝාෂ ලැබෙනවා කියන්නේ පිනක් වාසනාවක් එහෙම කියන්නේ. ඒ වගේම අපි විශ්වාස කරනවා සිහියෙන් මැරෙන එක මේ හරි වැදගත් වටිනවා කියලා. දැන් අර ඉස්සර සදාම වෙච්ච කාරණාත් එක්ක වයස යන්න යන්න සිහියෙන් මැරෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙලා යන නිසා ඒක පටලවිල්ලක් වගේ දැනෙනවා. ඒ කොච්චර වයසට ගියත් ඒක සිහිය පවත්වා ගන්න මේ ක්‍රමයක් හරි මේ නැත්තම් කලින් වරක හොඳයි වගේ. ඒකට පොලිඩෝල් තියෙනවා, කෝච්චි තියෙනවා, පාලම් පල්ලේ වැන්නේගේ සම්පූර්ණ රේන්ජ් එකක් ඉඳ තියෙනවා. ඒ නිසා ඒ වයස කියන එකට සාපේක්ෂව අපිට බලන්න පුළුවන් මරණය කියන එකට සාපේක්ෂව අපිට බලන්න පුළුවන් දෙඩවීමට සාපේක්ෂව අපිට බලන්න පුළුවන් දැන් අපි දකින්න කොර වෙච්ච අඳ වෙච්ච යම් මේ disable කියලා කියන්නේ අංග විකල තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්ගෙන් හැරිලා බලනකොට බලන්න පුළුවන්. තීසනෙක් කින තැනට ගිහිල්ලා අපි දිහා බලනකොට බලන්න පුළුවන්. ඉතින් මේකට ප්‍රතිවේක්ෂා කියලා බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. ඒ ප්‍රතිවේක්ෂා වලින් එකක් තමයි ওই මිනි කුණු නාමයකට සම්බන්ධ කරන නවසීවතික පබ්බෙන් සම්බන්ධ කරලා බලන එක. ඒ කොයි එක බල බැලුවත් අපිට පේනවා ඒ විදිහට බලන්න බලන්න බලන්න බලන්න අපි හැම වෙලාවෙම උත්තර පැත්තටම තල්ලු වෙන්නේ නැහැ. අවුලකට නතර වෙන්නේ. එහෙම එහෙම බැලුවට අනිවාර්යයෙන්ම අපි සුමකට යනවායි කියලා කියන්න බෑ. ඒක නිකන් හුදු ප්‍රකල්පන පමණමයි. ඉතින් මේ ටික සම්පූර්ණ ගලපලා කරුණාවෙන් ප්‍රඥාවෙන් සමබර කළ තමයි සරුවචන්ස ප්‍රතිපදාවක් දේශනා කළා තියෙන්නේ. උන්වහන්සේගේ දේශන හැටියට බලනකොට කාලේසා දේශය කියලා එක කාලාන් රූප අවුරුදු 80 90 කියන ඔක්කොම මනෝ විකාර විතරයි. ඒ වගේම දේශ වශයෙන් අපි මේ සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ අපි ඉන්නේ අරගොල්ලේ ඉන්නේ උත්තරක් විරුද්ධව ඉන්නේ දකුණු කුරු දෙම තේර මනසින් මවගත්ත විකාර විතරයි සතියෙන් කරන මේ දේශයේ සහ කාලයේ කියන එක ඉක්මවන එක විතරයි සතිය නැති හැම වෙලාවෙම අපි දේශයේ සහ කාලයේ කියන එකට කොටු වෙලා ඒ තුළ තමයි මේ චිත්‍රයේ තියෙන මේ ත්‍රිමාන රූපේ දියුණුව ඔක්කොම සතියෙන් හොඳට ඉන්න කිසිම චිත්තක්ෂණයක කාලය දැනෙන්නෙත් නෑ අපට දේශය පිළිබඳ හැඟීමකුත් නැහැ ඉතින් ඒක මේ ලෝකෙට ගලපන්න බෑ. ඈ දැන් දැන් මැරුණොත් අපිට වෙලා තියෙන්නේ උද්වේ මේක වැඩි වෙනවා. සංවේගය වැඩි කරගන්න පුළුවන් මේ මේවා කල්පනා කර කර ඉන්න වෙලාවක් අපිට නැහැ. ඇති වෙන තරම් දේවල් පේන්න තියෙනවා. අපි සංවේගය පහල කරගන්න ඕනේ බුදු ජානසිකේපක ඇත්ත වෙන්න ඇති. කෙරුවොත් හරි පාර යන්න පුළුවන් කියලා කවුරු හරි අදාහ ගන්න වෙනවා මුලදී. අදාහගෙන ගියාට පස්සේ ਸਰුවචනanse විතරක් එක සහතිකයක් දෙනවා. මම දෙන ක්‍රමේ මරණයෙන් මත්තේ නෙවෙයි සහතිකය. පරීක්ෂා කළා බලන්න පුළුවන් අවුරුදු 7කින් පරීක්ෂා කළා බලන්න පුළුවන්. අනික සියලු ශාස්ත්‍රවරු දෙන ක්‍රමයේ මරණයෙන් එහයින් තමයි පරීක්ෂා කළා බලන්න පුළුවන්. එච්චරයි බුදුහාමරංගේ වෙනස. මේ ලෝක වශයෙන් තමන් ආයෝජනය කරපු දේ ප්‍රයෝජනයක් තියනවද නැද්ද කියලා අවුරුදු 7කින් තමන්ට දැනගන්න පුළුවන් නැත්නම් මේක උරගා බලන්න පුළුවන්. එච්චරයි බුදුහාමරන්ගේ සද්ධාවයි අනික් කට්ටියගේ තියෙන සද්ධාවේ වෙනස. ඉතින් ඒ නිසා මේ භාවනා කරන කෙනා දැනගත්තත් නැතත් අපි පරීක්ෂා කරලා බලනවා අපි කරන වැඩේ ප්‍රයෝජනක් තියනවද කියලා. බැලිය යුතුයි. ප්‍රයෝජන මුල් මුල් වෙලාදී අනිවාර්යෙන් පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලනකොට කායිමත් අහන්න යන්න ඕන කම නැහැ. Tamanට තේරෙන්න ඕන කෙලෙස් වල අඩුවක්, ජීවිතේ චපල ගතිය අඩුවක්, අනුන්ට දුක් දෙන ගතිය අඩුවක්, වර්තමානයේ සන්තෝෂ වෙන ගතියක්, අනාගතේ පශ්චාත්තාප වෙන ගතිය මේවා නිකන් දැනෙන්න පටන් ගන්නවා. ඉන්නේ වගේ පුංචි ලාංඡනයක් දිගේ තමයි අපිට යන්න වෙන්නේ. එහෙම නැත්නම් ওই මරණයෙන් එහා පැත්තේ අල්ලපු ගෙදර මිනිස්සයා එව්ව මෙව්වා මේ පොඩි කණ්ණාඩි වාගේ ප්‍රතිවීක්ෂා කරලා බලන්න. නැත්නම් ඒකෙන් බැලුව පමණින් ප්‍රතිපදාවකට වැටෙයි ඒකාන්ත සැපක් ලැබෙයි කියලා බුදුරජාණන්සේ ඔක්කොම ওই දෙසටක් මිසදුට පෙන්නකොට වැටෙන්න පුළුවන් හැම බොරුවලක්ම පෙන්ලා දීලා තියෙන එකලා කියනවා මම සලකා බලන මම කියන්නම් දාන සීල භාවනා නැත්නම් සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලට සතියට හිත වැඩනට පස්සේ අපිට කවදා හරි මේ ලෝකේ අඳුර මේ මොනද අඳහව ගාන චරිචුරු ගාන මේ කාලය සහ දේශය කියන එක ඉක්මවන්න පුළුවන්. ඒක ඉස්සර හිතුවේ දෙයයන්නාට රාජ්‍ය වැඩක් කියලා. සර්වඥාන්සේ භාවනාවෙම පෙන්ලා දෙනවා. මේ ශරීරෙම ඉඳගෙන ශරීරේ නැහැ වගේ තේරුම් ගන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන් කොච්චරලා හිටියද කොතනද මම ඉන්නේ කියන එක අමතක වෙනකම්ම භාවනාවෙන් ගැඹුරට යන්න පුළුවන්. ඉතින් ඒක මධ්‍යම ප්‍රතිපදා බව උඟ දෙනේ දන්නේ. ඒ කාලය සහ දේශය අමතක වීම තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් එතෙන් දෙනකොට අපිට වෙන්නේ අපි බය වෙනවා. තක්කු මුක්ක වෙනවා. මෙහෙම මේ ඇඟ නැති වුණොත් එහෙම ගෙදර යනකොට රිට්‍රීට් එකෙන් පස්සේ මොනවද ගෙනියන්නේ? කෑලි ටික තියනවාද කියලා බලනවා විජහට නැගිටලා අතපත ගාලා ඔක්කොම ටික තියනවාද කියලා. ඒ වගේ අපි හරි බයයි මේ මේ මාන දෙකෙන් පිටට පණින්න. කාලේ සහ දේශේ කියන මාන දෙකෙන් එළියට පණින්න බයයි. ඉතින් මේ බය නිසා අපි අර ඇතුලේ කොටුවෙමයි ඉන්නේ. දන්න ටිකේමයි කරකෙන්නේ. නමුත් කරකවන කරකවන යනකොට සරුවචනාංශේ වෙලාවක ඒ කක්ෂයෙන් පන්නනවා. ඒක සඳහා අමුතු සෙල්ලක්කාරකමක් අමුතු විප්ලවවාදී ගතියක් අවශ්‍ය කරනවා. මුල හරියනම් බොහොම තාර්කික බොහොම ක්‍රමිකව තමයි යන්නේ. ඒ නිසා හරි මේ වටිනාකමක් තියෙනවා මේ ਸਰවචනසී කියන දේ ඇත්ත වෙන්න ඇති කියලා ගන්න මේ ඇදහිල්ලේ. එහෙම නැත්නම් බෞද්ධයෙක් වශයෙන් අපිට කිසිම අයිතියක් නැහැ වෙන දෙවි කෙනෙක් අදහන කෙනෙක් වැරදි කියන්නේ. බුදුරජාණන්සේ පැහැදිලිම කියලා තියෙනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ ඔයාට හරිනම් ඔයාට ඒකේ වැඩක් නැහැ. යන්න දෙන්න උඹ දන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ හරිද කියලා. මේ පළවෙනිම සූත්‍රයේදී මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී සර්වචනසිර 500ක් යනවා. පිටිපස්සෙම යනවා සංජීවගේ සංජීව කියලා කියන්නේ මේ මුගලන් සාරිපුත්ත මොග්ගල්ලාන දෙනගේ ගුරුවරයාගේ තව ගෝලෙක්. ඌට පෙන්වන්න බෑ බුදුහාමුදුරුවෝ. මොකද එයාගේ හොඳම ගෝලිය දෙන බුදුහමරට කියන්නේ. එයයි එයාගේ අතවැසියයි. ඉතින් අර ගෝලයා සංජීවගේ ගෝලයා දිගටම බුදුහමරට බැන බැන යනවා. ගෝලයා කියනවා අනේ එහෙම කියන්න එපා භගවස බවත් ගෞතමයන් වහන්සේක ඔය ගුණ අගුණේ නැහැ. මේ මේ ගුණ තියෙනවා කියලා කියන්න කියන්න බයි. ඉතින් පොළොමේ පිටිපස්සෙන් යන හාමුදුරගේ කන පිරිලා හැන්ද වෙනකොට. ඉතින් ගියාට පස්සේ කියනවා උඹලට අහුන්නේ නැහැ හරි වැඩේ අපි පිටිපස්සෙන් ආපු දෙන්නගේ වැඩේම බැන්නම. ඒ දෙන්නත් එතනම ලැබුම් ගන්න. ඇසේ සරුවචනාංශගේ ධර්ම සභා මණ්ඩපයේදී කියනවා මෙහෙමයි ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ඔබ වහන්සේට ගුරුවරයා බණිනවා ගෝලයා ගෝලයා මඩ ගන්නවා ගුරුවරයා මඩ ගන්නවා ගෝලයා හොදනවා. ඉතින් සරුවචනා උඹලට මොකද හිතුනේ කියලා අහනවා. ඒකල කියනවා බැරි වෙලාවක්වත් උඹලට යම් විදිහකට තරහවක් ආව නම් උඹලා එක එක්කත් මගේ ගෝලියෝ නෙවෙයි කියලා. අපේ ශාස්ත්‍රුන් වහන්සේට බැන්නයි කියලා තරහවක් ආවනම් එහෙනම් මගේ ගෝලියෝ නෙවෙයි. මහනේ කිසිම දෙයක් කියව පිළිතර ගණන් ගන්නත් ඒවා ප්‍රතික්ෂේප කරන්නත් මේක කාරණා කාරණා හොයලා බලලා ගන්න ඒකෙලි වෙලා කියනවා යම් කිසි කෙනෙක් සරුවච්චනසියේ ಗುಣ කතා කරන සතුටක් ආවනම් අරිටත් එදී බයනකයි. ඉතින් ජීපෙන්නන බුදුරජාණන් වහන්සේ මේ බුදුහාමුදුරුව අනුගමනය කරනවායි කියන එක ඔය උරතලයක් නෙමෙයි. ඒකෙල අරදින්නට නෙමෙයි බණ කියන්නේ ප්‍රශ්නේ අහපු තමන්ගේම ගෝලයන්ඩයි යමක් ඇහුණ පළියට හරි කිව්වා හෝ වැරදි කිව්වා හෝ මතයට බාර ගන්න එපා පරීක්ෂා කරලා බාර ගන්න. අරුවචනාංශේ ඇත්තද නැද්ද කියලා බලගන්න උඹලා අඩු ගන්න සෝවන් වෙලත් වෙලා හිටෝ. එහෙම නැත්නම් කවුරු කියන දේවල් නේ අහන්නේ. ඒක බුදුහාමුදුරු අගය කරන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන්ගේ තියෙනවා හරීම මේ ප්‍රඥා ගෝචර ගතියක් සැක කිරීම උනන්දු කරන ගතිය. Tamange ශාස්ත්‍රුන් වහන්සේ උනත් සැක කරන එක උනන්දු කරනවා වුණා. අනික කිව්වයි කියලා තියෙන එක හෙරටික්ස් එහෙම කරුවොත් මරන්න ඕන. ආය කතා දෙකක් නැහැ. මේ මවුන් කාරණ දෙයන්නාංශේ සැක කරන මනුස්සයට හොඳක් වෙන්න තියලා නරකයි. අනේ ඒක තමයි අපි අරගෙන යන්නේ. ඒ චේතකම් එතකන් කියන්නේ ඒ භවනා කරලත් සෑහෙන ඉස්සරහට යනකම් ඔය මති මතාන්තර අතර ගොඩාක් ගැටුම් තියෙනවා. මොක කවදාකවත් භාවනාවෙන් නතර වෙන්නේ නැහැ. ගොඩාක් කල් ගියාට පස්සේ තමයි නතර කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි පැයකට වැඩි කාලයක් කරන් තියෙනවා තව තව වෙලා තියෙනවා හැබැයි ඉතුරු වෙලා ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා හොඳයි ප්‍රශ්න නැත්තම් අපි සක්මණ සඳහා ගත කරන්න පුළුවන් අපි කෙසේ නමුත් නැවත ඊළඟ පැසටියක් කරන සක්මන් කරලා එකතු වෙනවා හතරට